ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාව සඳහා කාලෙ පැමිණලා තියෙන්නේ අපි මේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ධර්ම ගෞරවණීය යුක්තව සාදු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසු උපායාසා සම්භවಂತಿ ශ්‍රද්ධා කුජි සම්පන්න වීමක් අපි මේ වැඩමුළුවේ තේමාව වශයෙන් පටිච්චසමුපාදයේ ඉදිරියෙන් තියාගත්ත ඒ සඳහා සර්වචනාසේසින් දේශිත සංයුත නිකායෙන් දාන වර්ගයේ සඳහන් වෙච්ච පටිච්චසමුපාද සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒක අපි ලතර දවස්තාවේ හැටියට අවසින් දවස එක එක අවස්ථාවල් භාවනාවට හරියට භාවනාවට සක්මන් භාවනාවට ඉදින්දා කටයුතු වල සම්බන්ධ කරමින් අපි ඒ තණ්හාව එහෙම නැත්නම් මේ සංසාරයේ දුක් ඇතිවීම ප්‍රධාන හේතුව වෙන තණ්හාව දක්වා විග්‍රහයක් කරගෙන මේ දක්වා පැමිණලා තියෙනවා. ඉතින් අපි අද දවසේ දේශනාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ මේ තණ්හාව නිසා උපාදාන වශයෙන් ඒ දැඩි අල්වා ගැනීම ඊට පස්සේ යන භව ජාති, ජරා, මරණ, ශෝක පරිදේව කියන කොටස් එක්ක සම්බන්ධ කරලා මේ ද්වාදශාකාරයේ ඒ චක්‍රය පිළිබඳව නිගමනාත්මකව විග්‍රහයක් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ වැදගත් සම්දිස්ථානයක් විදිහට මේ තණ්හාව ඉදිරිපත් කරන්නේ සර්වඥන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය විග්‍රහය අනුව තණ්හාව එකම හේතුව වශයෙන් මේ දුක ඇතිවීමේ එකම හේතුව වශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භය තණ්හාය විපමුක්තස්ස කුතෝ සෝකෝ කුතෝ භය නැති සෝකෝ නැති භය. ඒක නිසා මේ තෘෂ්ණාව දුකට හේතු වෙනවා කියන එක සාමාන්‍ය ලෝක පිළිගන්නේ හැටියට බලනකොට සම්පූර්ණ උඩු යටි කර වීමක්. මොකද ඒ තෘෂ්ණා කරන්නේ අපි හැපේලවන දෙයට ඉතින් ඒ සැපයලවන දෙයට තෘෂ්ණා කරලා ඒ තෘෂ්ණාව සාර්ථක වීමෙන් හෝ අසාර්ථක වීමෙන් අවසානයේ දුකකටයි එළඹෙන්නේ කියලා පිළිගන්න එක තර්කමන්ත්‍රකට උගාවක් කරන්න අමාරුයි. ඒ ටික තමයි මේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ තෘෂ්ණාව ඇති වෙන්නේ. තෘෂ්ණාව නිසායි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ඇති වෙන්නේ. ඒක නිසා ආචාර්යයන් වහන්සේලා පසුකාලීන ආචාර්යයන් වහන්සේලා පෙන්නලා තියෙනවා තෘෂ්ණාව තමයි ආසන්න හේතුව අවිද්‍යාව තමයි ඈත තියෙන හේතුව කියලා. අවිද්‍යාව tire පිටිපස්සේ ඉඳගෙන වැඩ කරනවා තෘෂ්ණාව tire ඉස්සරහින් කරන වැඩ කරනවා බැලු බැලමට නාඩගමේ පේන්නේ තෘෂ්ණාව නමුත් ඒක ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව නිසා ඒ නිසා යම් වෙලාවක මේ දුක පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියන වචනයක් සඳහන් වෙනවා ඒ සැප පිළිබඳ පිළිබඳ තෘෂ්ණාවක් අපි ලෝකයේ ඉදිරිපත් කරන්නේ නමුත් කරන කරන්නේ සැප පිළිබඳ මෙහෙවීමෙන් අවසාන ලැබෙන්නේ දුක ඒතියෙදි ඒ ප්‍රයත්නය දිගින් දිගට කරන්නකොට කරනකොට දාර්ශනික වශයෙන් පේන්නේ මේ සැප පිළිබඳ තෘෂ්ණාව නෙවෙයි දුක් පිළිබඳ තෘෂ්ණාවක් තියෙනවා. ඒ ඒක අවිද්‍යාව වශයෙන් පෙනී ඉන්නවා. ඒ වගේම ඒ වගේ තියෙන අවිද්‍යාවේ තියෙන වංචනික භාවය නිසා අපි ඒක සලගොයක් අපරගොයක් කරගෙන කර්ම හේතු දක්වනවා දක්වමින් දක්වමින් මේ දුකේම මේ පැත්ත මේ පැත්ත පැමිණින් ගත කරනවා. ඉතින් මේ විදිහට යම් හේතුවක් යම් අවිද්‍යාව ආදී හේතු කාරණා රාශියක් නිසා මේ දේවල් වලට තෘෂ්ණාව ඇති වෙනවා කියන එකෙන් අපිට මේ පසුබිමේ තේරුම් ගන්න තියෙන්නේ රාශියක් ඉදිරිපත් කරනකොට විකල්ප රාශියක් ඉදිරිපත් කරනකොට ඒ විකල්ප රාශිය විශේෂයෙන්ම සමසිත ඇති කරන වෙනුවට එක කොටසක් වෙන්කොට හඳුනාගෙන එක කොටසක් රුචියට වක් කරගෙන පෞෂත්වයට ආශා කරගෙන අපැහියට වැටීමෙන් තමයි අපි මේ සුෂ්ණාවට ඉඩ පාර දෙන්නේ අවස්ථාව සලසලා දෙන්නේ ඒ නිසා අපිට යම් දවසක වෙත පැමිණෙන ප්‍රස්තාවල් විශේෂයි එකක් විශේෂ කරලා තේරුම් ගන්නේ නැතුව එකක් විශේෂ කරලා අල්ලගන්නේ නැතුව සියල්ලටම සමහිතින් ඒ පැමිණෙන සංසාරගතව ස්වභාව ධර්මය අනුව පැමිණිනේ සියල්ල මිසේ සමසිත පවත්වන්න පුළුවන් නම් ඒක මනුෂ්‍යත්වයේ ඉහළම පරිණාමයේ අංශය තමයි තේරුම් බේරුමකින් තොරව පවත්වන එක. ඉතින් ඒක ස්වච්ඡන්දතාවයේ තියෙන තමන්ට යමක් කළ හැකි මම මේ දේ තෝරන්න ඕනේ තේරිම තමයි මගේ එකම විනෝදාංශය ඒක තමයි මගේ තියෙන පෞෂත්වයේ පෙන්වා දීම ඒක තමයි මට තියෙන අනුන් අතර කැපී පෙනෙන ලක්ෂණය ඒකෙන් තමයි මම මේ හිත විනෝද කරගන්නේ කියන මේ ගතිය නිසා අපිට අවස්ථාවක් දීපු ගමන් අවස්ථා රාශියක් දීපු ගමන් අනිවාර්යයෙන්ම ඒ පුදුල දැන හොනොදැන එක කොටසක් තෝරන. ඒ තෝරපු කොටස අනිකුත් තෝරාගත්තේ නැති කොටස් වගේම විපරිණාමයටපත් වෙන දුක් දෙනවා. අනෙක් කොටස් විපරිණාමයටපත් වුණාට අනෙක් කොටස් වලින් විහෙතටපත් වුණාට ඒක අපිට රිදවන්නේ නේ රිද වෙන්නේ Taman වෙන්කොට හඳුනාගත්ත කොටසේ විපරිණාමයයි මම කියාගත්ත කොටසේ විපරිණාමයයි ඒක දුක පිණිස පිට නිසා ඒ Taman තෙවරා ගත්ත ඒ කොටහින් එන දුක තමයි මේ සංසාර දුකක් වශයෙන් අපි අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා සියල්ල ඉදිරිපත් වෙනකොට විකල්ප රාශියම ඉදිරිපත් වෙනකොට තේරීමට හදිසි වෙන්නේ නැතුව බැලුවොත් සියල්ලම විපරණයටපත් වෙනවා සියල්ලම දුකට යනවා නමුත් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ ඒක අපිට මේ කෙනෙහෙන්නේ නැහැ රීද වෙන්නේ නැහැ නමුත් ඉවසන් නැති ගතියෙන් එන්නකොටම ඒකට පැනලා අල්ලගෙන අනිත්‍ය වල අපි අන්ධකාර වෙලා අන්ධ වෙලා ඒ අල්ලාගත්ත කොටස වෙහෙසටපත් වෙනකොට විපරිණාම දුකටපත් වෙනකොට ඒ අනුව තැවෙන එක අවිද්‍යාව වශයෙන් තමයි පේන්නේ. ඉතින් මේ අල්ලාගත්ත දේ අල්ලාගත්ත මට්ටමින් නතර වෙනවා නම් එන දුකටත් වැඩිය අල්ලා බදා ගැනීමෙන් දුක අල්ලා බදා ගැනීමක් සිදු වෙනවා. ඒ අල්ල බදා ගැනීම තමයි තණ්හා සහ උපාදාන අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්නේ. ඒ නිසා අල්ල ගන්න අවස්ථාවේදීම ඒක නැතුව බැරි අවස්ථාවක් ඒ සිද්ධ වෙනවා. වෙනකොටම අල්ල බදා ගන්න නැතුව මම දැන් අහුණා මම දැන් ඇල්ලුවා කියලා තණ්හා මට්ටමින් හෝ නැතර කරන්න පුළුවන් නම් උපාදාන වෙන්න දෙන්නේ නැතුව එතකොට අර එන දැඩි දුක දැඩි මේ විලාප දෙමින් කරන දුක අඩු කර ගන්න පුළුවන්. නමුත් යමක් අල්ලගත්ත ගමන් ඒක අල්ල බදා ගන්න පෙළඹෙන්නේ මොකද්ද? අර මේ දේ අල්ල ගැනීම සඳහා ප්‍රතික්ෂේප කරන ලද දේවල් වලට හිත නොයෑම පිණිස හිත යෑම වලක්වීම නිසා අල්ලගත දේ දැඩි කරලා ගැනීම තමයි මේ ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා සියල්ල વિશે සමසිත පවත්න්න පුළුවන් නම් යමක් ඇල්ලුවක් මෙච්චර මේ ගැල්ලීම නිසා මෙච්චර කොටසක් අතහැරෙනවා. ඒ අතහැරන දේවල්ටත් විපරිණාමය තියෙනවා. ඒවටත් ඕනනම් දුක් වෙන්න පුළුවන් කියලා දැකගැනීමේ අවස්ථාවක් වෙනවා. නමුත් අනිත් දේවල් වලට අතහැරපු දේවල් වලට අන්ධ වෙලා අල්ලාගත්ත දේම වැස ගන්නවා, අබිනිවේෂණය කරනවා, රිංග ගන්නවා, මම කියා ගන්නවා කියන ගතිය බුදුරජාණන් වහන්සේ දෙකට කඩලා බෙන්නනවා. තණ්හාව නිසා උපාදාන වෙනවා. ඒ උපාදාන වීම නිසා ඒ භවයට, ඒ જાතියට, ඒ ස්වභාවයට අපිපත් යමක් අල්ලගන්න නිතර නිතර අපි අල්ලන දේවල් වෙනස් කරනවා නම් අපේ ස්වභාවය කාටවත් කාටවත් දැනගන්න බැරි වෙනවා. නමුත් අර ජීවිතය අවුරුදු 20ක් 30ක් 40ක් යනකොට අපිට විකල්ප රාශියක් දෙනකොට අල්ලගන්න දේ අපි අහුවෙනවා. එහෙම නැත්නම් ඒ පිට කෙනෙකුට හරියටම කියන්න පුළුවන් මේ විකල්ප දුන්නොත් මේ අල්ලන්නේ මේකෙන් කියලා. අන්න ඒ අනුව තමයි අපේ භවයේ තීන්දුව වෙන්නේ. ඒ නිසා අල්ලන එකට ප්‍රශ්නයක් නැත්තේ. අල්ල ගන්න දේ අල්ල බදා ගන්නෙත් නැතුව අල්ල බදා ගැනීමත් ඇබ්බැහියට එහෙම නැත්නම් කියනවා වෙන කෙනෙකුට කල්ැතුව කියන්න පුළුවන් මට්ටමට යනකොට තමයි ඒ උපාදාන හරහා භවයේ සිද්ධ වෙන්නේ. ඒ භවය වුණොත් අපි යම් කිසි ස්ත්‍රී භාවය, පුරුෂ භාවය එහෙම නැත්නම් එක එක රැකියාවල් අනුව අපි නම් එකතු කරනවා ඒ ඔක්කොම වෙන්නේ ඒ රැකියාවම දිගටම කෙනෙක් කරගෙන යනකොට අපි මාළු කාර්යය වළං කාර්යය ආදි වශයෙන් ඒ රසාව කරන මනුස්සයගේ නම අනුව එයාට අපි නමක් පටවඳිනවා ඒ වගේම අපේ හිත හිතත් රුචිකත්වය හැබැයිට ලක් වෙනවා ඒ භාවයට ඒ ස්වභාවයට අපි යනවා ඊට පස්සේ ඒ ගැම්ම දිගේ නැවත නැවතත් උත්පත්තියක් කරලා දෙනවා නැත්නම් ಜಾති ඇති කරලා දෙනවා ඒ නිසා උපාදාන වෙලා අන්හා වෙලා උපාදාන මට්ටමට යෑමේදී දැඩි ග්‍රහණය අල්ලබදා ගැනීම අවස්ථාව තෘෂ්ණා මට්ටමින් තෘෂ්ණාචිත උපාදාන මට්ටමින් අතර දෙකේදී දුර්වල අවස්ථා දෙකක් ඒ නිසා සර්වචනහන්සේ සඳහන් කරනවා සබ්බ සබ්බ්‍ය සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියලා යමක් අපි අල්ලගත්තත් නැත්නම් විකල්ප රාශියක් තියෙන ටිකක් තෝරගත්තත් ඒකට රිංග ගන්න නැත්නම් ඒක අල්ල බදා ගන්න නැත්නම් අපිට ඒක තේරුමමනින් යම් ප්‍රමාණයක් ආධිනව විඳින්න වෙනවා නමුත් දැඩි ආධිනව විඳින්න වෙන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේගේ සර්වඥතා ඥාණය කියනවා මේ ලෝකේ කිසිම ධර්මතාවයක් පේන්නේ නැහැ කියලා අල්ලා බදා ගන්න තරම් වටිනවා. නිවා ගෙවදින්න තරම් වටිනවා. අභිනිවේෂණය කරන තරම් වටින දෙයක් ලෝකේ ඇත්තේ නැහැ කියලා. ඉතින් දවසක් ඒ සක්කපඤ්ඤා සූත්‍රය වෙන්න ඇති මම හිතන්නේ සක්‍රදේවේන්ද්‍රයා බුදුජාණන් වහන්සේ ළඟට පැත්වෙච්ච වෙලාවක බුදුජාණන් වහන්සේ මේ බණ කතිය කියනවා සබ්බේ ධම්මා නාලං අභිනිවේෂාය කියලා. මට පේන්නේ මේ ලෝකේ මොනම දෙයක්වත් එහෙම අල්ලබදා ගන්න ඒකට පිවිසෙන්න ඒකට හිඟ ගන්න ඒක läග ගන්න තරම් දෙයක් මේ ලෝකේ නැහැ එන දේවල් යන දේවල් එකක්වත් නැහැ විශේෂ කරලා අල්ලන්න කියලා ඉතින් චක්‍ර දෙවියන්ද මේක මේ බාර ගන්න දුහන්දු කියපුවා බාරගෙන චක්‍ර ආයේ චක්‍ර විමානයට ගිහියාට පස්සේ මේ කතාව යන කාලෙට ඒ විශ්වකර්මයාට මවලා දෙනවා ලස්සන වෛරයි වෛජයන්ති කියලා ප්‍රාසාදයක් සත්මහල් ප්‍රාසාදයක්. ඒ ප්‍රාසාදයේ මවල සක්‍ර දෙවීන්ද්‍රයා ඒ ගෙට ගෙවදින වෛජයන්ති ප්‍රාසාදයට ගෙවදින උත්සවයේදී ඒ ප්‍රාසාදයේ අසල පහළ වෙච්ච දිව්‍ය අක්ෂරාව 500ක් විතර ඇවිල්ලා දිවි තූර්යනාද සහිතව උත්සවයේ ප්‍රධාන අමුත්ත වශයෙන් ඒකට යන්න කිට් වෙන වෙලාවේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අභිඥා ශක්තියෙන් කාවතිංස දිවි ලෝකෙට යනවා. යනකොටම සක්‍රිය වෙන දැකලා බාර ගන්නවා පිළිගන්නවා මුගලන් ස්වාමීන් වහන්සේ කියලා කියනවා නිදුකානන් වහන්සේ කලාතුරකින් අපිට මේ වගේ සත්පුරුෂයන් දකින්න හම් වෙන්නේ වඩින්නේ කියලා. ඒකල කියනවා මම මේ යන්න පොඩ ක්‍රීතියේ මේ වෛජාන්තික ප්‍රසාදය විවෘත කිරීම උත්සවයක් තියෙනවා. අපි යන්න හිටියේ කියලා. ඊට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේට කියනකොට ඒ වෛජාන්තික ප්‍රසාදයේ සරසලා ඒකේ දිව්‍ය අක්ෂරාවෝ පිළිලා දැන් උච්ච රසියක් තියෙනවා. ඉතින් සක්‍රදේවින්ද මේක වගේ මුගලන් හාමුදුරුවෝ ගෙනීමෙන් ඇවිදිනකොට මුගලන් හාමුදුරුවෝ අභිඥාවක් කරන මේ ප්‍රාසාදයේ දිය කඩක් මතට පරමත් වෙන්නේ කියලා. එතකොට ඒක වටේට දිය කඩක් ඇවිල්ලා ප්‍රාසාදයේ පාවෙනකොට උන්වහන්සේ දකුණු කකුලේ මාපටැංගිලෙන් ප්‍රාසාදයට යනකොට මේක හෙල්ලුම් කරනවා. එල්ලුම් ගන්න පටන් අර ගන්නකොට මේ කින්න දිව්‍යාංගනාවෝ ඔය මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක අහසෙන් කරා වැදුනා වගේ ඔක්කොම ඔළුව පිළියට දාන කෑ ගන්න පටන් ගන්නවා. සත්‍යදේවේන්ද්‍ර දෙව්ලන්න පටන් අර ගන්නවා. එතෙන්දී මුගලන් ආනන්දරු අහන සත්‍යදේවේන්ද්‍රයන් බුදු ආනන්දරු ඔබට මේ අන්තිම වතාවේ අම්බෙච්චලා මොකද්ද කිව්වේ කියලා. කිසිම දෙයකට වැත ගන්න, ගෙවදින්න, රිංග ගන්න දෙයක් නැහැ කියන එකයි බුදුරජාණන් කිව්වේ. එහෙනම් මේකට රිංග ගන්න හදන්නේ මොකටද කියලා. මේ මගේ මම බවාගත් වෛජාත්‍ය ප්‍රසාදයේ කිව්ව නිසා ඒක හෙල්ලෙනකොට ඒක දඟලනකොට චකිතේ පාලන. නමුත් අර බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණාවක් වශයෙන් මේ කියනකොට පිළිගන්න කැමති වුණාට ලස්සන නිර්මාණයක් ඇවිල්ලා ඒ ඒ චිත්‍රයේ ඒ චිත් නාටකෙමේ තමයි ප්‍රධාන නළුව බවට පත් වුණාට පස්සේ ඒ ගෙට ගෙවැදීම ලොකු ආස්වාදජනක දෙයක් වෙනවා. ලොකු මාන්‍ය වඩන දෙයක් වෙනවා. ලොකු සංකාය දිට්ඨි වර්ණ දෙයක් කරනවා. අපිත් මේ මන අහලා ගෙදර ගියාම අපි ගෙවදිනවා. අපි හිතන්නේ හැම විනෝදාංශයකට අපි නැවත ගෙවදිනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ යමකට මම කිව්වනම් යමකට මගේ කිව්වනම් යමකට මගේ ආත්මික වුණා අන්න ඒක හෙල්ලෙනකොට විතරමයි අපිට සැපෙන්නේ. ඒ නිසා ලෝකයේ තියෙන දේවල් ලෝකයේ තියෙන විදිහට තියලා කොටහක් මගේ කොටහක් මගේ නොවේ කිව්වොත් මගේ ගියාකට කොට හරහා විතරමයි දුක ඉන්නේ. ඒකයි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ. පෙමතෝ ජාතිසෝකෝ තණ්හා ජාතිසෝ. යම් අපිට දුකක් එන්නේ ඒ කාන්තේම මම මාගේ ගියාගත්ත කිට්ටුවන්ට නෑදෑයගෙන් සහ අත්‍යන්ත අපි වටින වස්තුවෙන් තමයි දුක ඉන්නේ. ඉතින් ඒක කියනකොට එවැනි පදනමක ඉන්න මානසිකත්වයේ ඉන්න කෙනෙකුට විශාල ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. අපිට ඇත්තටම ජීවිතේ විශාල සැපක් එන්නේ අපේ කිට්ටුවන්ත නෑදෑයන්ගේ හිත මිත්‍රාදීගේ. අපිට ආත්ම විශ්වාසය ඇති වෙන්නේ අපි හම්බ කරපු වස්තු වලින්. නමුත් ඒ එක්ක ඒ වස්තු අපෙන් වෙන් වෙන දවස එතකොට පීවිපයෝග දුක්ඛය. එහෙම නැත්නම් මම ඒ වස්තු වලින් වෙන් වෙන දවස කියනකොට අනිවාර්යයෙන්ම මේ වස්තු වැඩි වෙන මට්ටමකට දුක වෙනවා. ඒක නිසා මේ වස්තු තිබුණට ඒවට ගෙවදින එක ඒවට රිංග ගන්න එක ඒවා මමයි කියාගන්න එක මගේ කියාගන්න එකෙන් තමයි ලෞකික වශයෙන් මෙලෝ ජීවත් වෙන වශයෙන් තණ්හාමාන දිට්ඨි වැඩෙන්නේ ඒ තණ්හාමාන දිට්ඨි මට්ටමට තමයි දුක වැඩි වෙන්නේ ඒක නිසා අපි මේ තණ්හාමාන දිට්ඨි ගෙවම් කරලා ධර්මයක් වශයෙන් එහෙම නැත්නම් ආධුනික කෘත්‍යයක් වශයෙන් එහෙම නැත්නම් දාර්ශනික පසීමක් වශයෙන් ගෙවම් කරන්න පුළුවන් නම් අන්නේ ගෙවම් කරන දේට අපි කියනවා ආර්ය මධ්‍යම ප්‍රතිපදාව කියලා නැත්නම් දුක ගෙවන් කිරීමේ ප්‍රතිපදාව කියලා. ඒක ඔය ගිරිමානන්ද සූත්‍රයේදී සර්වඥාන්සේ අනාභිරත සංඥා විදියට වදලා කියනවා ලෝකේ මම කියා ගන්නා දේවල් වලට මගේ කියා ගන්නා දේවල් වලට වස්තු සහ සචේතනික අචේතනික දේවල් වලට අභිරමණය අභිරතිය තමයි අපි මොකක්ද කියලා හඳුනගන්නේ. අපි මේ ජීවිතේ හම්බ කරපු දේ අපි මේ ජීවිතයේ දක්ෂකම විදිහට පෙන්වන්නේ ඒ කිට්ටුවන්ට ඥාතීන් සහ වස්තු. ඉතින් ඒවට අභිරමණය කරමින් ජීවත් වෙන කෙනාට මරණය ගැන හිතනවත් අමාරුයි. ඒ නිසා කවදාකවත් ඒ මැරෙනවා කියන එක මතක් කරන්නේත් නැහැ. ඒ තමන්ගේ වටිනා වස්තු වටිනා නෑදෑයින් ප්‍රස්තුත කරගෙන ඉන්නකන් ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, මාන කරමින්, ලෝභ කරමින් ජීවත් වෙනවා. නොසිතූ වෙලාවක ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙනකොට අර තිබුණු වස්තු ප්‍රමාණයට දුක වැඩි වෙන නිසා ඒ වස්තු තිබුණට ඒව අල්ල බදාගන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒවට අභිනිවේෂය කරන්නේ නැතුව ඒවට රිංග ගන්නේ නැතුව ඒව මගේ කියා ගන්න නැතුව ඉන්න එක තමයි මේ ශාසනික වශයෙන් අපි ත්‍යාගයේ වශයෙන් එහෙම නැත්නම් අත්හැරීම වශයෙන් සඳහන් කරලා තියෙන නිසා ඒ දස සංඥා සූත්‍රයේදී ගංගිරිමානන්ද සූත්‍රයේදී සබ්බ ලෝකයේ අනාභිරත සංඥා වඩන්නේ කියලා කියනවා ගිරිමානන්ද ස්වාමීන් ලෙඩ නැති අපිට මානසික රෝග දැන් අංගාක් පින්ලා තියෙන සෑම කායික රෝගයක්ම මානසිකයි සයිකෝසොමැටික් කියලා. සෑම මානසික රෝගයකටම හේතු වෙලා තියෙන අස්ථාන රෝගේ. අස්තනකොබ කියන තනි හේතුව විතරයි ආයුර්වේදයේ පෙන්වන්නේ මිනිස්යාගේ හිත කය ලෙඩ කරන දේ. ඉතින් මේ අස්ථාන කෝපේ එන්නේ ඒකාන්තයෙන්ම ප්‍රිය වස්තු සහ ප්‍රිය නෑදෑය. ප්‍රිය වස්තු සහ ප්‍රිය නෑදෑයන් නැති කෙනාට අස්ථාන කෝපයක් එන්න දෙයක් නෑ. එතකොට යාට දුකක් එනවා බඩගින්න, විපවාසය, දේවල් නැතිකම. නමුත් මානසික අසහනය. ඉතින් ඒක නිසා ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේ කියනවා ගිහිල්ලා මේ දස සංඥා මතක් කරලා දෙන්න කියලා. සබ්බ ලෝකේ අනබිරත සංඥා යේ ලෝකේ උපයෝපාදාන අදිඨාන අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒක නිසා උපේති කියලා කියන්නේ ලං වෙනවා. උපාදාන කියලා කියන්නේ අල්ල බදා ගන්නවා. උපේති උපේ උපාදාන අබිනිවේෂ කියලා කියන්නේ ගෙවදිනවා. කුපි උපාදාන අදිඨාන කරනවා කියලා කියන්නේ මේක මගේ වෙන්න ඕන කියලා දැඩිසේ ඒක තමගේ පෞෂත්වත්ත් එක අල්ලබදා ගන්නවා බැඳ ගන්නවා මානසික වශයෙන් අදිඨාන අභිනිවේෂානුසය ඒක ඉවරලා එහි läග ගන්න අනුසය සයදම් කරනවා කියලා කියන්නේ බුදිනවා කියන අදහසයි අනුසය කියලා කියන්නේ අපේ හිතේ ඊටාම අඩියේ läගගෙන ඉන්න කෙලෙස් වලට ඒ වගේම තමයි අපි ඊටාම ප්‍රිය මනාප සහ ප්‍රිය වස්තු වල läග ගන්නවා. ඉහිලිවල ඒක අපේ කැදල්ල බවට පත් කර ගන්නවා. එහි වාසය කරනවා. එතකොට උපේ උපාදාන අදිඨාන අභිද්වේෂානුසය තේ පජහන්තෝ මෙන්න මේ ටික හොඳට ජීවිතේ පත්‍ය යවන වයසේදීම කල්පිෂ්ඨියේදීම ජීවිතේ මූලය ආමේදීම ප්‍රථම ආවේදීව දැනගෙන මෙන්න මෙව්වයි මම අල්ලන්නේ මෙන්න මෙවයි මම බදාගන්නේ මෙන්න මෙවයි මම අදිෂ්ඨාන කරන්නේ මෙන්න මෙවටයි මම රින්ගන්නේ මෙන්න මේ වගේ මම ගොවින්නේ කියලා මේ ටික දැනගෙන මෙතන තමයි මම සංසාරට කොක්ක වදින තැන එහෙම නැත්නම් දුක උපදින මුල මෙන්න මේ කියන දේවල් මේ විදිහට අනිකුත් දේවල් වලින් මේ කළ මාත් එක්ක මෙච්චර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙන්නේ ඒවා කෙරෙහි ඇති තණ්හාවත් ඒ වගේම රාග ආදී අනුශේධ ධර්ම නිසායි ඒ නිසා ඒව ටික අපිට ජීවත් වෙද්දී දැක බලා ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම රෝග නිర్ణය. නැත්නම් මම කියන්නේ කවුද කියලා දැනගැනීමේ තියෙන පළවෙනිම ජයග්‍රහණය ඒක තමයි මම සාමාන්‍ය දේවල් දෙනකොට වැඩිම අල්ලන්නේ මොකද්ද? වැඩිම අල්ල බදාගන්නේ මොකද්ද? මේක මට වේවා කියලා අදිෂ්ඨාන කරන්නේ මොකද්ද? මම වැසගන්නේ මොකේද? මම läගගන්නේ මොකේද? කියන මේ ටික අල්ලගන්න මේ මගේ රුචියටම කරන්නත් බෑ. මොකද මගේ හිත මේ දේ එහෙලි කරනවට කැමති. ඒක නිසා සිද්ධ වෙනවා තර්ක මනස එහෙම නැත්නම් ඉන්ද්‍රිය හා සම්බන්ධ වෙච්ච කාමරාගයට බැඳිච්ච රූප රාගයට බැඳිච්ච මනස පොඩ්ඩකට හිරිවැටලා පැත්තකට තියලා ඒ කපට් එක යට තියෙන දුවිලි දකින්න වගේ මේ උපයෝපාදාන අදිඨාන අභිනිවේෂ ආශය අනුසය දැක ගන්න පුළුවන් නම් ඒකෙන් මේ ඒක තුල දැන් මම මම වෙත එළඹෙන මම ගිහිලා අල්ල බදා ගන්න මම අදිෂ්ඨාන කරන මම පිවිසෙන මගේ කැදල්ල මගේ läග ගැනීම හැම වෙලාවෙම මේ සදාචාරණයි. වාක් වෙලාට ඒක අපේ තියෙන මුර්ග ආශාව ඉෂ්ට කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා මිසක් සදාචාරාත්මක විය යුතුම නෑ හුඟක් වෙලාවට සදාචාර නෑ ඒක නිසා ඒක ප්‍රසිද්ධිය දැක්කොත් එහෙම තම තමන්ගේ ඇතුලේ තියෙන මේ උපේති උපාදානේති අදිච්ඡේති අබිනිවේෂේති අනුසේති ආදි වශයෙන් තියෙන මේ අපේ ආශ්‍රය ස්ථාන ටික ඒක තරම් වෙන්නේ නැති තරම් කෙනෙකුට තරම් වෙන්නේ නැති තරම් කොහොම පහත් තුච්ච නීස ආසාවල්ම කියලා තියෙනවා. ඒක තියෙන්නේ හුදු සංසාර පැවැත්වීම සඳහා. ඒක තියෙන්නේ හුදු බෝ කිරීම සඳහා. ඉතින් ඒ තියෙන ඉන්ස්ටින්ක්ට් එක ඒ කියන්නේ ඒ කියන්නේ ඒ බෝ කිරීම සඳහා අපේ අන්තරේ හදලා තියෙන්නේ. ඒ අන්තරේ සදාචාරාත්මක වෙන්න හදලා ආචාර ධර්ම වලට යට කරන්න හදනකොට ශීලයකට යට කරන්න හදනකොට මේ පහත් ආසාවල් ටික හුඟක් වෙලාට පහත් ආසාවල් මුරු ගැටෙනවා. ඒ මුළු ගැන්විලා එව්ව එලි කරන්නේ නැතුව ගත කරන ජීවිතේ අපි කියනවා බොහොම සමාජශීලී භවතින සදාචාරාත්මක ජීවිතයක් කියලා. නමුත් වෙන්නේ සදාචාරාත්මක ජීවිතේ ඉඳ ඉඳ අපේ මේ ආශාවල් ටික මුළු ගැන්වෙනවා මේ ආශාවල් වලට මේ උපාදාන වලට අත්‍යවශ්‍යම වාතාවරණය තමයි හැංගිලා ඉන්නේ. හෙලි කරපු ගමන් එව්වා බලපිටිනවා. හංගන්න හංගන්න හංගන්න විස වැටෙනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන බණ්ඩෝක සූත්‍රයේදී තථාගතප්ප වේදිතේ වික්කවේ ධම්ම විනීයේ විවටෝ විරෝචති න පටිච්චං. මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය දෙක හෙලි කරන්න කරන්න බබලන. වහන්න වහන්න පුළුවන්. ඒ නිසා මේ තණ්හා උපාදාන කියන දෙක හංගන්න හංගන්න ඒකට අවශ්‍ය කරන ඒ ඒ තෙතමනේ අන්ධකාරයේ පුස්ව වෙන්න ඉතාම හොඳයි. නිසා අපි කුණු මුල ගිත මුල්ලට කරන්න කරන්න කරන්න ඒ කුණු එකතු වෙලා එතන පුස්පැඳිලා ඒක වාතේ දූෂණය කරලා වාත දූෂණය කරන මූලස්ථානය වඩපත් වෙනවා. නමුත් මේ කුණු ටික ගිහිලා අවුවට දැම්මොත් ඒකේ ඉන්න ඔක්කොම ඒ රෝගකාරක විස බීජ නැසිලා මෘතෝපජීවී ජීවීන් පමණක් ඉතුරු වෙලා ඒක හොඳ කොම්පෝස්ට් එකක් වඩපත් වෙනවා. මුළු ලෝකෙම තියෙන ප්‍රධානම විස බීජ නාශකය තමයි යවුව. ඕනම විස බීජයක් අවුවට විරුද්ධ කෙරුවොත් හිටින්නේ. අවුවෙන් හැංගෙන් හැංගෙන් තමයි විස බීජ වැඩේ. මේකේ අනිත් පැත්ත තමයි කොම්පෝස් කරන්නේ. කොම්පෝස් වලදී කරන්නේ ඕනම කුණක්. ඕනම කුණක් අවුවට දාපු ගමන් ඒකේ තියෙන පැතජෙනික් එහෙම නැත්නම් රෝගකාරක ඒ විස බීජ වලට ඉන්න බැරි වෙනවා. ඒ රෝගකාරක විස බීජ ඉන්නේ හරියටම සීමිත උෂ්ණත්වයක, සීමිත අන්ධකාරයක, සීමිත pH value වගේ. ආලෝකයට දාපු ගමන් ඒකට ඒක ඒ ඒ ඒ සීමාවල් කැඩිලා මෘතෝපජීවී බැක්ටීරියාවන්ට හොඳට ආචාරණයකුත් රෝගකාරක බැක්ටීරියන් විනාශ කරන වාතාවරණයකුත් අවුලයි. මේ වගේ තමයි සතිය ආලෝකයට එහෙම නැත්නම් අවබෝධයට හෙලි කෙරුවොත් කෙලෙස් හෝ වේවා කුසල් හෝ වේවා අර කෙලෙස් තුල තියෙන කෙලසන ගතිය. ආහාර ගතිය. වංචනික ගතිය. ෂට ගතිය මායාවී ගතිය ඉවෙන්නේ. ඒක නිසා ආගමෙන් කවදාකවත් උපදෙස් දෙන්නේ නැහැ. Tamange යථා තත්වයේ දැක ගන්න. ආගමෙන් කරන්නේ වහලා හංගලා සාන්ත දාන්ත තීන්ත කෝඩෝ වගේ ඉඳ කියලා ගන්නවා. ඉගන්න ඉන්න ඉන්න වෙන්නේ මොකක්ද අර තමන්ගේ පහත් ගති ටික අස්සට ගිහිලා හැංගිලා වලකන්නු බැඳගෙන දිගට දිගට දිගට ඒ කුණු උපදවල අපේ సంతානේ ගඳ ගන්නවා. ඉතින් අපි යන්නේ අතර ගඳ ගන්නවා. ඒ මොකද අපි යන්නේ හැම වෙලාවෙම මේ උපේදී උපාදානයේදී අදිච්ඡේදී අභිනිවේෂයේදී ආසේති අනුසේති කියන මේ ධර්ම බුද්ධිය අරගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා කොයි වැඩක් කරත් ඒකේ මගේ කියන ඌරුව මගේ තියෙන භවය, જાතිය, භවය මම මේ අහවල් જાති, අහවල් ස්වභාවයේ මිනිස්සේ කියන එක හැම ක්‍රියාවකම, හැම වචනයකම, හැම හිතවිල්ලකම තියෙනවා. මොකද ඒ වෙන්නේ අර මුල් පදේ. ඉතින් ඒක අරසා කිරීම තමයි අපි බොහෝ විට මේ සමාජයේදී මේ චරිතරක පැමිණ කරන්නේ. සදාචාරාත්මක කෙනෙකුගේ පේන්න උත්සාහ කරනවා. මවාපෑමක් කරනවා. මවාපෑමක් කරාට පිටිපස්සේ තියෙන්නේ ඇතුළත තියෙන්නේ අර ආශය අංශය ගන්න. ඒ නිසා මේ තණ්හා මට්ටමේ ඉඳලා උපාදාන මට්ටමට යනකොට මේ අල්ලා ගැනීම සිදු වෙනකොට අල්ලා ගත්තත් කමක් නැහැ. අල්ලා බදා ගන්න නැති වෙන්න. දැක්කට කමක් නැහැ. දැකපු දේ දැකව මට්ටමෙන් නතර කරන්න. යමක් අපෝ ඇහුණට කමක් නැහැ. ඇහිච්ච දේ ඇහිච්ච මට්ටමෙන් නතර කරන්න. අපි ගන්ධ රස ආස වින්දර කමක් නැහැ. ඒක ඒක මතින් නතර කරා. අපිට කල්පනාවල් ආවට කමක් නැහැ. කල්පනාව නියමතින් නතර වෙනකොට තණ්හාව නම් එන්නේ ඉඳී තියෙනවා. නමුත් මුල් බැස ගන්න. උපාදාන වෙන්න දෙන්නේ නැහැ. නමුත් වෙන්නේ රූපයක් රූපයක් බවට පත් වෙන්නේ කල්පනාව තුළ එන්නේ නැවත නැවත හැබ්බැඳීමෙන් තමයි. හරකෙක් දවල්ට කාලා ඒක ඕජාවට පත් වෙන ඉස්සෙල්ලා වමාර කන්න ඒක හරකගේ හැටි. හැම රූපයක්ම අපි වමාරකම කරනවා. ඊට පස්සේ තමයි ඇත්තම රූපයක් දක්වපුවාට අපිට මතකේ තියාගන්න තරම් ඒක ඝන බහල වෙන්නේ ගලී කෙටුව වගේ හිටින්නේ දැකපු රූපේ නෙවෙයි දැකපු රූපේ මත ওই වමාරකම මතයි. අහපු ශබ්ද මත නැවත නැවතත් ඒක මොන ප්‍රිය ගතිය නිසා හෝ අප්‍රිය ගතිය නිසා හෝ ඒ දේ නැවත සීපත් කරනවා. අර කහාමු කෙනෙක් කියනවා මේ සර්වඥාන්සේ දේශනා කරන ලද බණ අපි නැවත නැවතත් අහන අර සූත්‍ර මේක මේ කියනවා මේ සූත්‍ර මේක කියනවා නමුත් අපිට ඒක නැගිටිනකොට මතක නැහැ. ඒකල කියනවා අනේ කොච්චර ඇහුවත් අපිට මතක හිටින්නේ. ඒක කවුරුහරි හොඳ ගුණවල දෙයක් කියලා බැන්නොත් හරියට කට උල් කරපු හැටි වචනේ උච්චාරණේ සේරම මතක ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මතක ඉන්න හැටි අරකට එක බලනකොට වෙනවා. ඒ ධර්මයේ හොඳයි තමයි. එනකොට ඒක ටිකක් වෙලා කරකට කරනකොට ඒකේ පාඩම. නෝ කවුරු හරි ආවලා මට මෙහෙම කිව්වයි කියලා ආරංචි වුණොත් ආවලා මට මෙහෙම කෙලිම මූලට බැන්නොත් ඒක සම්පූර්ණ බොහෝම සජීවීව මතකයි. ඒක නැවත නැවත වමාරක් කරනවා. වමාරක් කමින් කමින් කමින් අපි ඒක අජීර්ණ කරගන්නවා. හැම ගඳක්ම රසක්ම පහසක්ම අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ මාරකම් නිසා. ඒකම හැම හිතවිල්ලක්ම අපකමනින් ගියා නම් ඒකේ කිසිම ලකුණක් ඉතුරු වෙන්නේ මේ පාදාන කිරීමේ වැඩ පිළිවෙල නිසා තමයි අපි ඒ જાතියට ඒක જાති කියන භවයට ඒ ස්වභාවයටපත් වෙන්නේ ඒකේ හැද්දඳ ගන්න නිසා. ඒකේ පැහැෙන නිසා. පැහිලා පැහිලා පැහිලා ඒ ස්වභාව ඒ භාවයටපත් වෙනවා. ඉතින් මේ භාවයටපත් වීම ආශේවන ප්‍රත්‍ය භාවිතය බහුලීකත කරනවා කියන එක එකම දේ නැවත නැවත ඇසුරු කරනකොට ඒ ගඳ තමයි මේකෙම අනිත් පැත්ත කරන්න පුළුවන් හොඳ ධර්මයක් අරගෙන හොඳ ධර්මයක් නැත්නම් අපි හිතමු සතිය හෝ සමාධිය හෝ වීර්ය වගේ ධර්මයක් නැවත නැවත ආශේවනය කරුවොත් නැවත නැවත භාවිත කරොත් නැවත නැවත බහුලීකත කරොත් අපි ඒ භාවයට යනවා ඉතින් ඒක නිසා හැඳි නොගා හදන හේකොද්ද ඕමඩක්වත් කරගන්න. ඒ නිසා හරියට ඒ වෙලාවට හැඳි ගාවෝ හොද්ද හොඳට හැඳි නොගා හැදෙනවා වගේ සර්වඥන්සේ පෙන්වා දෙනවා හික්මීමකින් තොරව ප්‍රතිපදාවකින් තොරව නැවත නැවත යෙදවීමකින් තොරව මේ හිතට යන්න දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම කලින් තිබුණු ඒ ආසව අනුසය එහෙම නැත්නම් උපේ උපාදාන අදිඨාන අභිවේද ආදී අනුසය කියන ධර්ම අනුව අර එනේන දේ බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ඇංගිලා tire පිටිපස්ස වෙන වැඩක්. අපි සතියෙන් හෙලි කිරීමක් කරනවා. හෙලි දරව්වක් කරනවා. හැකි තාක් දුරට හෙලි දරව් කරනවා. හෙලි දරව් කරලා Taman තුල යම් විදියෙක පහත්ෝ උසස්තෝ ආසාවක් ආවනම් ඒ ආසාව එන්නකොටම දැනගෙන ඒකට එළඹ වාසය කරන්න යන්නේ. ඒකට රිංග ගන්න යන්නේ. ඒක මගේ කියා ගන්න යන්නේ. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. මේක මම නෙවෙයි කියන පටන් අරගත්තොත් අර ඒකට නැවතම ආරා කෑම ඒකට ඇබ්බැහිය අඩු කරන්න. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන තර්කමන හැටියට නරක ධර්මයක් නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා අයින් කරන්න කැමති වුණා හොඳ ධර්මිකුත් මේ විදියට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අයින් කරන්න යනවා කියනකොට ඔබ දරක් දිරා ගන්නවා. ශ්‍රද්ධාවේ මත වෙනකොට කොහොමද මම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ. වීරිය මත වෙනකොට කොහොමද අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. සතිය මත වෙනකොට කොහොමද අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. සමාධිය මත වෙනකොට ප්‍රඥා මත වෙනකොට මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගත්තත් නිරුවමත් වෙනකොටත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා උපාදාන නොවීමට කටයුතු කරනවා කියන එක ඔය බලවි පසනාවේදී එහෙම නැත්නම් භංග ඥාන බය ඥාන බයිපට්ඨාන ඥාන ආදීනව ඥාන මුංචිතු කම්මිතා ඥාන විශේෂයෙන් මේ මුංචිතු කම්මිතා ඥානයේදී වැද්දගත්ම සම්දිස්ථානේ තමයි හොඳ වුණත් නරක වුණත් දෙකටම බැසගත්තොත් සංසාරය. එනිසා හොඳ වුණත් අතාරින්න වෙනවා නරක වුණත් අතාරින්න වෙනවා. මෙව්වයි අවස්ථානුකූලව හේතුඵල ධර්ම මත පහළ වෙන සත්‍දාහදී ධර්ම මිස එමෙත ලෝභ දෝෂ ආදී ධර්ම මිස මේවට ආත්මයක් කියලා දෙයක් නැහැ. ආත්මයක් වෙන්නේ මේවට අපි බැසගත්තොත් තමයි. අමාරකන්න ගියොත් තමයි. ඒ නිසා හොඳ වුණත් නරක වුණත් දෙකම විශේෂයි. ඒ සමසිතින් බැලුවොත් තණ්හාවක් ඇති වුණත් උපාදාන නොවේ. තනකොළ කෑවත් වමාරා නොකා ජීවත් වෙන්න පුළුවන් කතියක් එනවා. ඉතින් ඒක නිසා ඔය යුනිවර්සිටි කුරුටු ගියක ලියලා තිබුණා මැනිකේ වුණත් එක විද්‍යයි නෝනා වුණත් එක විද්‍යයි නෝනා වුණත් මැනිකේ වුණත් අපිට වැඩේමයි. කොයි එක වුණත් බැඳගත්තොත් බැරි කෙනෙක් ගන්නවා. බඳිනවා කියලා කියන්නේ ওই ඔය උපාදානේ තමයි. ඒකට අපි කියන්නේ ඒරයක් ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මේව සමාජයේ පවතින ධර්ම ඒවයිදී මේ කොහොමද මේ පද්ධතියක් එකතු වෙලා සමාජ ආචාර ධර්ම හදාගෙන අපි මේ බන්ධන ඇති කරගෙන ඊට පස්සේ එන ඒකෙන් එන කරදර ඒකෙන් එන බාධක නොබලා මේ විවාහය මංගල දෙයක් වශයෙන් කතා කරන්න අපේ සමාජයේ පෙළෙනවා මම මේ මේ නිදර්ශනයක් වශයෙන් ගන්නවා මිස මේ ලෝකේ පවතින ඒවල් වෙනස් කරන කතා කරන්නේ. නමුත් මේකන විග්‍රහ කරන කටකරිච්ච වචන කතා කරන මිනිස්සෙක් කියලා කියනවා. අද කොච්චර දවසකට විවාහ ලෝකේ රෙජිස්ටර් කරනවාද ඊට වැඩි ගාණක් දික්කසාද වලට ඇපීල් කරනවා. ඒ තරමටම මේ විවාහය කියන එක විහිළුවක් වඩපත් වෙනවා. නමුත් අපි සමාජ ජීවත් වෙන සමාජ ධර්මයේ අර්ථය වන්නකොට නම් ඒක අත්‍යවශ්‍ය දෙයක්. සබුතනාංශයේදී ස්වයංවරයෙන් තමයි යශෝදරා හොයාගෙන විවාහ සිද්ධ වුනේ. නමුත් ඊට පස්සේ සබුතනාංශයේ ගීගේ අතාරණ කතාවක් කිව්වට ඒක හොඳටම උන්වහන්සේ දන්නවා මේ මේ ගීගේ අතාරණ කතාව වළංගු වෙන්නේ හෝ කර ක්‍රියාත්මක කරවන්න පුළුවන් ඉනි තාවත්ම සුළු ප්‍රදේශයකට පමණයි. ඒ නිසා අනික්යත්ව දන්නවනම් මම ඉන්නේ හිරයක් කරගෙන. මම ඉන්නේ බැඳලයි කියලා. බැහැගෙන හැදගෙන නාන්න ඕනේ නැහැ, බෙදාගෙන කන්න ඕනේ නැහැ. ඒක දැනගෙන තම තමන්ගේ කටේ තම තමන් කරනවා මිසක් ආ. ඉන් එහාට මේකේ ගන්න දෙයක් නැහැ. මොකද ගියාත්ම මැද වෙන්නා නෙවෙයි මේ ආත්ම බඳින්නේ බොහෝ විට. වෙන්නේ නැහැ. ඒ වගේ මේ ආත්මේ අම්මා කොහොමඩක්ක ලබන ආත්මේ අම්මා වෙන්න බෑ. මොකද අපේ අම්මා කලින් මැරුණාට පස්සේ මම ඊට පස්සේ මැරුණාට පස්සේ මගේ දුවක් වෙන්න ඉඩ තියෙනවා කොහොමද කියන්නේ සම්බන්ධතා නම් තියෙනවා ඒ නිසා අපි මේ මේ මේ මේ වෙලාවේදී මේ පවුල තුල මේ පරිසරය තුල මේ ඇති කරගත්ත මේ පුංචි සම්බන්ධබුල විශාල සත්‍ය දෙයක් නිත්‍ය දෙයක් සුඛ දෙයක් සුබ දෙයක් මංගල දෙයක් කියලා හිතාගෙන මේ ගත කරන දේ මුද්දකට ගැසිලා ගියාට පස්සේ විශාල දුක් අන්දරාවක් අර අල්ලබදාගත්ත තරමට දුක් අන්දරාවක් තියෙනවා මුත් මේ අල්ලබදා ගැනීමකින් තොරව සියල්ලට සමසිත නැත්නම් සියලු සත්‍යයන්ව තමන්ගේ කුසෙන් වදාගත්ත ධර්මයේ කටයුතු කරනවා නැත්නම් සියලු දෙනා વિશે සමසිත පවත්වනවා කිව්වහම ඒ කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගතියක් නැහැ. හරීම විනිවිද යනසොයි. ඉතින් මේක තමයි සර්වඥාන්සේ අදහස් කරන්නේ භික්ෂු සමාජය එහෙම නැත්නම් ආර්ය සමාජයක තියෙනවා. ඉතින් මේ වගේ අදහසක් තමයි ඔය කාල් මාක්ස් තුමා කොමියුනිස්ට් ආර්මී වශයෙන් ඉදිරිපත් කළේ වස්තු සියල්ල සංසතු විය යුතුයි. සියලු දෙනාම ඒ පෞද්ගලික සම්බන්ධකම් බෑ සියලු දෙනාම සහෝදරයෝ සහෝදරියෝ කියලාගෙන කොමියුනිටි එකේ කොමියුන් එකේ එහෙම නැත්නම් අපේ ජන ජන සමාජය තුළ ජීවත් වෙනවා. ඉතින් මේක කොච්චර ඒ කොමියුනිස්ට් ධර්මයේ එනකොට කටලවගත්තද කියනවනම් අපේ හිට උඹක් ස්වාමින් වහන්සේලා අර භාගවතුන්සේ දේශනා කරපු එකිනෙකාට පුද්ගලික සම්බන්ධතා නැති මේ සම සමාජය කියන වචනයක් අත්තම සංඝයාහිත කරපු වචනයක් මේකට පුදුමාකාර විදිහට සහයෝගය දෙනවා. කොමිනිතාමි නැගී හිටීමේ ප්‍රධාන වශයෙන් හේතුනේ සංඝයා. සංඝයා තමයි සම්මාදන් ගිහිල්ලා ඔක්කොම එකතු කරලා ඒ පාටි සදලා ඒ වගේ විවස්ථා හදලා ඔක්කොම කරා. මොකද හිතුවේ ඇත්තට මේක අර ලස්සන බුදුහාමුදුරුවෝ කියාපු සියල්ලම කෙරේ සමසිත පැවැත්වීමේ අදහසක් කියලා. නමුත් අපි ජීවිත කාලය ඇතුළතම මේ සීතල යුද්ධයෙන් මේ කොමියුනිස්ට් අදහස කඩලා ගියා. ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේ කියන තණ්හාවක් උපාදානයේ බවට පත්වෙන එක සමාජයෙන් ආදර්ශයක් ගන්නවා මිසක් දෙන්නේ තුන් දෙනෙක් කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. Taman අදිෂ්ඨාන කරගත්තොත් තණ්හාවක් උපාදානයක් බවට පත්වීමේදී ඇඟට නොදෙන සිද්ධ වුණාට පුදුමාකාර විදියට ඊයක් ඇඟ ඇතුළට වදිනා වගේ දුක්ඛඳක් මේක ඇති වෙනවා. ඒ නිසා ඒ වඩපත් නොවීම පිණිස අඩුගානේ භාවනා කරන වෙලාවට අඩුගානේ නීවරණ නැති කරගත්ත හිතකදී ඒ වෙලාවේදී පහළ වෙන්නා වූ රූප ධර්මය හැටපේන එකක් වේවා එහෙම නැත්නම් ඒ රූප ධර්ම කිව්වම රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් රූප තියෙනවා ඒ නැත්නම් ඒ වෙලාවේ තමයි පහළ වේදනාවක් වේවා සැප වේවා දුක් වේවා දුක්ඛම දුක් වේවා එනනම් සංඥාවක් වේවා හඳුනා ගන්න පුළුවන් ගැති නැත්නම් නිමිත්තක් ගන්න පුළුවන් ගැති නැත්නම් අනිමිත්ත වේවා එහෙම නැත්නම් සංස්කාර වශයෙන් චේතනා අදිෂ්ඨාන ස්වච්ඡන්දතාවයේ මේ මොන දේ මතුණත් එහෙම නැත්නම් විඥානයේ වශයෙන් මේක හරි මේක වැරදි මේක සාධාරණ මේක අසාධාරණයි කියලා මේ ද්වේතාවයකට බක්තන ගතිය එන වෙලාවක හරියට දැනගෙන මේ විවේක මනසක ඉන්නකොට මේ ප්‍රධාන රූප වේදනා සංඥා සංඛාරම නෙවෙයි මේ වගේ හේවණලි මතකොට. ඒ වෙලාවේදී හොඳ එළඹ සිටි සීයකින් ඒ කියන්නේ සුපතිත්‍ති සතියකින් මේ මතු කරන්නේ රූපාකාර. මේවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වශයෙන් මතු කරනවා. මේවා එකඩොක්කත් අභිනිවේෂණය කරන්න එපා. එකනොක්කත් රිංග ගන්න යන්න එපා. මේවා එකක්වත් නැවතවම ආරකෑම කරන්න නැති වෙන්න එනකොටම අඳුරගෙන මේ රූප දැකපුවා මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. එහෙම නැත්නම් නානු ව්‍යංජනකායෝති න නිමිත්තකායෝති නානු ව්‍යංජනකායෝති. ඒ එන දේවල් වල නිමිටි ගන්න යන්නත් එපා ව්‍යංජනන් ව්‍යංජන බලන්න යන්නත් එපා මේවා එන්නේ යණ්ඩායි. මේ ඇවිල්ලා ගියාට හිත කෙලෙසෙන්නේ. හිත කෙලෙසෙන්නේ මෙවුවා මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒ නිසා ව්‍යංජනන් ව්‍යංජන බලන තුවා යන්න පුළුවන් ඒ වගේම සැප වේවා දුක් වේවා දුක්ඛම සුඛ වේවා මතුවෙනා වූ වේදනා එහෙම නැත්නම් දෝමනස්ස සෝමනස්ස වේවා පංචාකාර වේවා තුන්ආකාර වේවා මතුවෙන මේ දේවල් વિશે සමසිත පවත්න්න පුළුවන්. ඒ වගේම සංඥා වශයෙන් හඳුනා ගන්න පුළුවන් දැනෙන එහෙම නැත්නම් සලකුණු කළ හැකි විනිවිදන වචනයට නැංගේ හැකි වෙන කෙනෙකුට කිව හැකි අපිට හඳුනා ගැනීම වගේක් ඇති වෙනවා. සමහර වෙලාවට හඳුනා ගැනීම වගේක් තියෙන එක වචනෙන් නගන්න බෑ. හැබැයි හොඳටම තමන්ට අවදියකින් ඉන්න පුළුවන්. මේ දෙකම සමසිතින් පවත් ඒක කලාවිවාද සූත්‍රයේ තියෙන බොහොම තීර්ණාත්මක ගාථාවකින් සර්වඥන්සේ සඳහන් කළා තියෙනවා නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං තණ්හානි දානානි පංච සංකා මහණී මේ ලෝකේ පවතින රූප වේදනා මේ රූප ශබ්ද ගන්ධ රස එනකොට අපි ඒව නැවත මතක් කිරීමට ඒව සලකුණු ගන්න ගැටියක් තියෙනවා මේ කාම ලෝකේ. ඒ සංඥාවක් නෙවෙයි. නැත්නම් අපි ඉන්දිය පිටපත්ව ගන්න සංඥාවක් නෙවෙයි. නොපි විසංඥි. අපි සීනත් වෙලා හරි ක්ලාන්ත වෙලත් නැහැ. නොපි අසංඥි අපි නිව සංඥානා සංඥායතනෙ නැත්නම් ආකින්චඤ්ඤායතනෙත් නෙවෙයි. න විභූත සංඥා සංඥාවක් නැත්තේත් නෙවෙයි. ආ නේම සංඥාවකට යනවා. ඒක නිකන් හරියට මේ සැප දුක හරහා අදුක්කම සුඛයට යනවා වගේ. එනතම් පඩවි ආපෝ තේජෝ හරහා අවකාශයට යනවා වගේ. විවිධාකාර දේවල් චේතනා අදිෂ්ඨානයේදී එකක්වත් ගණන් ගන්න නැතුව කිසිම චේතනාවකින් තොරව ඉන්න සංස්කාර සම්බන්ධ தત્ත්වය වගේ සංඥාවකුත් තියෙනවා. ඒ සංඥාව කෙනෙකුට කියන්න තරම් ඒකේ කිසිම සලකුණක් ගන්න. මතක තියාගන්න දෙයක් ඇත්තෙත් නැහැ. අන්න එහෙම සංඥාවක් තියෙනවා. අන්නේ සංඥාව වෙනකොට රූපේ සම්පූර්ණයෙන්ම තුනි වෙලා යනවා. අන්තරස්ථාන වෙලා. ඒක තමයි මේ සංඥාවල මධ්‍යම ප්‍රතිපදාව. මෙහෙම තියෙන වෙලාවක මේකට බය වෙලා. මේක කාටවත් කියාගන්න බැරි නිසා අසරණ වෙලා තනි වෙලා. ඒක කඩාගෙන ඒ වෙනකොට හයිය හුස්ම ගන්න හදලා. එමුණා මේකෙදී අසුභ සංඥා වඩන්න හදලා මේකෙදී බුද්ධානුස්සතිය වඩන්න හදලා ආය සංඥාවක් දාපු ගමන් බුද්ධඥානස් කියන සංඥා නිදානානි පపంచ සංඛා මේ සංඥාවල් හඳුනා ගැනීම නිදාන කරගෙන තමයි මේ වාග් බහුල්‍ය ඇති වෙන්නේ. ගොඩමළු වෙන ගතිය වාචාලකම කියලා කියන්නේ. එක දෙයක් විස්තර කරන්න විවිධාකාර වචන පාවිච්චි කරුවට පස්සේ තමයි ඇතුළත තත්වය ගොඩමළුකම එන්නේ. මේ දොඩමලුකම නිසා තමයි අද ලෝකයේට මේ තාක්ෂණයට කියන්නේ තොරතුරු තාක්ෂණය. අද අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයක ඒ තරමටම ප්‍රසිද්ධියේ බොරු කියන. ඒ ජනමාධ්‍ය කියලා කියන්නේ සුද්ධ වශයෙන්ම ජඩ මාධ්‍යයක්. කිසිම බයලජ්ජාවක් නැති එකක්. ඒකෙන් තමයි මුළු ලෝකේ ඕනේ ආණ්ඩුවක් කරන්නේ. ඒ වාග් බහුල්‍ය නිසා ඒක නිසා කියනවා මුංචි බොරුවක් වචන ගොඩකින් කතා කරනකොට ඒක තමයි මහා බොරුව කියලා කියන්නේ. ඒකට කනවනේ. පුංචි බොරුව වාක් පොතකින් කියනකොට මිනිහා කන කෑවට පස්සෙ ගලවන්න. ඒ වගේම කියනවා මේ අතිශෝක්තිය බොරුවගේ මල්ලිය. ඒ නිසා මේ අතිශෝක්තියට පුංචි දෙයක් වචාල වචන ගානක් කියනකොට අපි නම් ප්‍රපංච කරනවා කියලා. මෙන්න මේ ප්‍රපංච කිරීමට මුල් වෙන්නේ සංඥාව. යම් වෙලාවක අපිට යන්න පුළුවන් නම් සියලු දේවල් අතහැරලා ආනාපානය අල්ලගෙන ආනාපානෙ හොඳටම ගෙවක් කරලා දැක ගන්න අඳුර ගන්න බැරි තැනට ගියාට පස්සේ මේ තමයි මේ ඒ සංඥාවේ මඳහත් තන මේක තමයි වැඩි යුතු මේක ප්‍රපංච නැහැ. මේක අල්ලන්න මනින්න බෑ. මේක අල්ලන්න මේ මම මේ මම නොවේ කියලා සීමාවල් දාන්න බෑ. මේකට ප්‍රේම කරන්නත් බෑ. නිසා සංඥාවෙත් තියෙනවා මඳහත් තන. ඒ වගේම සංස්කාරවලක් තියෙනවා හොඳට හිත විවේක වෙච්චහම අර ඊ කිව්වා වගේ විවිධාකාර විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. පරානුද්යත පරිසංයුත් විතර්ක එහෙම නැත්නම් ලාභ සත්කාර සංයුත් විතක්ක අනවජ්‍ය අනවජ්‍යතා සංයුත් විතක්ක අමර විතක්ක ජනපද විතක්ක ආදී වශයෙන් ඒ විතර්ක බුදුම සජීවීව ඒ වගේම ඇත්තටම මේ කිට්ටු ඊ타ත්ම සත්‍යෙට කිට්ටු පහළ අන්නේවට අභිනිවේෂණය කරන්න. ඒවට බැහැ ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව ඒවට රිංග ගන්න නැති වෙන්න නම් මේව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනකොට ඒ තණ්හාවක් ඇති කරමින් ඒවා පහළ වෙනවා පහළ වෙනකොට තණ්හාවකුත් හිතේ නතුවක් ඇති වෙනවා උන්ට රිංගගන්නේ නැහැ බැසගන්නේ නැහැ අඳුනගෙන ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒවා එන්නේ යණ්ඩයි යම් කිච්ච සමුදේ ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම කියලා මේ සංස්කාර මට්ටමේ ආවත් මට්ටම පහළ වෙච්ච සුන්දර වටිනා නිර්මාංශී අදහසක් වුණා මේව නැති වෙන ධර්ම වශයෙන් තේරුම් ගත්තා නම් අඩු ගන්න මේ භාවනාවේදී නිවන දුරු කරගත්ත වෙලාවක එහෙම නැත්නම් විඥානීය වශයෙන් හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් මේ දෙකට බෙදලා එකක් ගන්නවා එකක් විසිකරනවා කියන தത്വයේදී අනිවාර්යයෙන්ම විඥානයේ පෝෂණය ලැබෙනවා ඒ නිසා අද්වෛතය ද්වෛතය කියලා කියන දෙකට බෙදෙන වෙනුවට මැද එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් එතන බැඳ ගැනීමක් වෙන්නේ. läග ගැනීමක් වෙන්නේ. රිංග ගැනීමක් වෙන්නේ. මෙන්න මේ රිංග ගැනීමට තමයි එතකොට මේ සබ්බ ලෝකයේ අනාභිරත සංඥා වශයෙන් ඒක තණ්හා කරුවත් උපාදාන කරගන්න නැතුව ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචර අලුතෙන් කර්ම රැස් කරන්නේ නැති තිබිච්ච කර්ම ගෙවන හැම මොහොතකම අවදිභාවයෙන් ගත කරන්න පුළුවන්. එතකොට ඊගාව චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය කිසිම සම්බන්ධයක් ගන්න. මේ චිත්තක්ෂණේ තියෙන කිසිම විස බීජයක් ඊගා චිත්තක්ෂණයට යන්නේ. මේ චිත්තක්ෂණේ තියෙන විස බීජයක් ඊගා චිත්තක්ෂණයට යනවා කියලා කියන එක බුදුහාමර පෙන්නේ භවනෙත්‍ය කියනවා. භවනෙත්‍ය කියලා කියන්නේ මේක ඉවර කරන්නේ අරකට කොන කියලා. එතකොට මේක චක්‍රේ වගේ එක දිගට යනවා. ඔතන හොඳට සතුටුමත් ඉඳලා මේ චිත්තක්ෂණය අපිට කෙලෙසක් පහනොත් හොඳ හිතවිල්ලක් ආවත් ඒ එතනම ලොක් වෙන්න ඇතිවොත් ඊගා චිත්තක්ෂණය අපි කොච්චර නවභූතාවයකට යනවද කියනවනම් අපේ භවයක් හැඩයක් ආරයක් රුචියක් පෞෂත්වයක් ඊගා චිත්තක්ෂණයට යන්නේ නැතුව ඒක අලුතෙන්ම එන විවිතුරු පිසිතු තත්යකට පිළිගන්න පුළුවන්. මේක කවදාකවත් එක සැරේ වෙන්නේ වෙන්නේ අර තිබුණු කෙලෙස් එහෙම නැත්නම් අපේ හිතේ තිබුණු ඒ ෂට මායාවී ගති ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඉතින් මේ ගෙවෙන වෙලාවල් වලදී ඒ තිබුණ ආශය ධර්ම, අනුශය ධර්ම, අදිෂ්ඨාන, අභිනිවේෂ ධර්ම ගෙවෙන වෙලාවල් වලදී අපිට පුදුම විදියට භාවනාවේදී නොසිතූ ආකාරයේ රූප පේනවා කියලා කියන්නේ කිසිම සම්බන්ධයක් නැති පුදුම සජීවී රූප පේනවා. කිසිම සම්බන්ධයක් නැති සැප දුක් ආදී වේදනා දැනෙන්න පටන් ගන්නවා. අහේතුකෝ වාගේ හේතුපත්යෙන් ඉන්න නෙවෙයි වාගේ. ඒකම සමහර සංඥාවල් එන්න පටන් අර ගන්නවා දැනීම. හඳුනා ගැනීම කිසිම මේ ජීවිත සම්බන්ධයක් නැති සමාන පෙර ආත්ම වෙන්න පුළුවන් නැත්නම් වෙන බ්‍රහ්ම ලෝක දිවි ලෝකේ ඉඳලා එනවා වගේ වෙන්න පුළුවන්. ඒ දේවල් එනවා. එහෙම නැත්නම් අලුත් නවම අලුත් අදහස නිර්මාණශීලී අදහස නැත්නම් තව කෙනෙක් විනාශ කරන අදහසක් එන්න පටන් ගන්න මේවා එනකොට ඒව හඳුනා ගන්න යන්නේ නැතුව මම මාගේ කියා ගන්න නැතුව එනව වගේ මේක යන්න ඇරියොත් ඊගාටන චින්තක්ෂණයේදී අරකින් මේකට කුණක් ඉතුරු වෙන්නේ නැහැ භවනිත්‍යක් නැහැ එතන එතන එතන කැඩෙන්න මෙන්න මේක භාවනා විදි දකින්නට කියන පටිවිපස්සනාව කියලා පටිවිපස්සනා කියන්නේ මේ චිත්තක්ෂණය හොඳට දන්න බොහොම විවේකීව ඉන්නවා ඒකට කිසිම සම්බන්ධයක් නැති වුණ ආලෝකයක් මතුනවා ප්‍රීතියක් පහළ වුණා එහෙම නැත්නම් ශෝකයක් පහළ වුණා. පහළ වෙනකොටම තමන්ගේ තියෙන විවේකයක් පේනවා. ඒක අර වෙන බුබලක් එනවා වගේ පාරට රූපයක් හෝ සද්ද මේ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් එන බවක් පේනවා. පේන බව ඊගාව හිතෙන් දකිනවා. එතකොට දැනගන්නවා මේ තමයි නික්ලේශී හිත එහෙම නැත්නම් විවේක හිත ඒකෙන් මෙන්න රූපයක් නතු වුණා වේදනාවක් නතු වුණා සංඥාවක් මතුණා සංස්කාරයක් මතුණා වේදන ගතිය මතුණයි කියලා ඊගාවෙත උත්සාහ කරනවා අටි විපස්සනා කරනවා ඉස්සල්ලා එකට දැන් විසු බීජයක් ඇවිල්ලා තිනවා ඒකට läග ගන්න නැති වෙන්නේ. ඒකට බැස ගන්න නැති වෙන්නේ. ඒක වමාරා ගන්න නැති වෙන්න උත්සාහ කරනකොට අර ඉස්සල තිබුණ විවේකයේම නැවතත් එන අතර ප්‍රතිශක්තියක් ගොඩනගෙන පටන් ගන්නවා තවත් එන්න පුළුවන් ඒක පරණ කර්ම අනුව සිදුවෙන්නේ ඒ එන දේ හඳුනා ගන්න යනවා. අල්ලා ගන්න යනවා. මම මේ කියාගන්න යන්නේ. එතන එතන එතන එතන මේ ඉදිවිදි අනේක එන්නේ එන චිත්තක්ෂණයේ ඉසල චිත්තක්ෂණය දකින්න දර්ශනය මෙතෙන්ට භාවනාව දිනුනකන් හිතාගන්න බෑ කියනවා. ඒක කියන්නේ හිතට කවදාකවත් හිත දකින්න බෑ කියන මොකදන්නේ. අටුවජාන් වහන්සලා කියනවා ඇඟිල්ල විතරේ කියන එක ඇඟිල්ල කෙලවරට කවදාකවත් ඒ ඇඟිල්ල කෙලවර අල්ලන්න බෑ. ඇහැට කවදාකවත් Tamange ඇහ දකින්න බෑ. ලෝකෙ තියෙන වැඩියෙන්ම කැඩෙන කැපෙන වජ්‍ර එහෙම නැත්නම් ජීවන්තෙන් හදව කඩුවක් තියෙනවා නම් ඒකේ මොහත ඒකේ මොහතේ කපන්න. අන්නේ එහෙව් විඥානයක මේ උපාදාන ගිවි ගෙවි යන වෙලාවල් වලට ඒවා මතු වෙනවා පේනවා. හැබැයි පරිසරයට සාපේක්ෂ නැති නිදානයක් නැති ඔහෙ මතුවේ. ඒ මතුවෙන කීගාව චිත්තක්ෂණය දකින්නකොට තේිනවා යන්තම් මම මේක ආවා. ඒකට ප්‍රිය හෝ අප්‍රියත් පහළ වුණා. නමුත් ඒ දිගේ මම තරංග ගන්න ගියේ නැහැ. බැසගත්තේ නැහැ. ඒක läගගත්තේ නැහැ. ඒ නිසා ඊගා චිත්තක්ෂණේ අපිට පොඩ්ඩක් පිළිසිදු. ඒ වුණාට මම දැන් ටිකක් පිළිසිදු වුණා කියලා ඔන්න මාන්නේ රිංගන. ඒක ඊගා චිත්තක්ෂණේ. මෙන්න මේ මේම කැපි කැපි කැපි කැපි කැපි කැපි සුද්ධ වෙලා යන එකට නම් අටිවිපස්සනාව කියලා. එතනදී අටවචාන් වහන්සේ සඳහන් කරනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. එතන ඥානය කියලා කියන්නේ දකින්න හිත ඥාතය කියලා කියන්නේ මතු ඒ වෙලාවේ මතුවෙන රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාරෝ විඥාන. හිතට මෙව අරමුණු වශයෙන් පේන. අර ආනපන නෙවෙයි මේ පේන. ආනපන ගිවන් කළ ඇතිවෙච්ච විවේකයේ තුල නිකන් බුබුලු දාන්නා වගේ මඩවලකින් එන්න පටන් ගන්නකොට මේ දේ හිත වෙන්නේ හිතේ තමයි. හිත වෙනවත් එකම එක්ක ප්‍රියාප්තිය ගතිය පහළ වෙනවා. නමුත් ඒක දකින්න. ඒ විදිහට පටිවිපස්සනාව තුළ ඥාතය ඥානය දෙකම දකින්න පටන් අරගත්තා පස්සේ ඒ යෝගාවචරයට තියෙනවා දැන් හරියට නිකන් එක්ස්රේ කරලා තමන්ගේ ශරීරය බැලුවා වගේ නැත්නම් කැට් ස්කෑනර් එකට දාලා ලෙඩේ තියෙන තැන හරියට ලෙඩා මරන්නේ නැතුව ඇතුලේ බැලුවා වගේ වීදුරු කදා මේකක් ඇතුලේ බලනවා වගේ තේරෙන්න පටන් අරගම මේ ක්‍රියාවලිය දැන් සිද්ධ වෙන්නේ තාම සිව් මට්ටමක ඝන බහල කෙලස් නෙවෙයි මේ දේ වෙනකොට ගෙවන් කිරීම සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒ විදිහට මේ පටිවිපස්සනාව බල කැවෙනවා. ඒක හරීම Java කැවෙන දෙයක්. ඒක ගිනි කසෙක් වගේ. Java කැවෙන්න පටන් අරගත්ත පස්සේ තමයි තේින පටන් ගන්න උල්කාපාතයක් එනවා වගේ එහෙම නැත්නම් ආකර්ෂණ ශක්තියක් එනවා වගේ අදගෙන යනවා වගේ. විවිධ රූපක මාර්ගයෙන් පේන්න පටන් ගන්නවා. හැබැයි හොඳටම දන්නවා ඒ වෙලාවේදී ධර්ම ශක්තියක් වැඩ කරන්නේ සද්ධාය පිටීමක් නෑ සීලෙ පිටීමක් නෑ සතිය තියෙනවා අච්චර විසිතුරු වැඩේ යද්දී උනා සමාධියකුත් තියෙනවා හැබැයි පාණ ශක්තියකින් තොරයි නිකන් හරියට ජන්ම කාලා සුළුසුණක් අල්ලුවා වගේ එහෙම නැත්නම් වාහනයක් බලවත් වාහන වේගයකට ඇදගෙන යනවා වගේ එන්න පටන් ගන්නවා ඒ ඉන්න පටන් අර ගන්නකොට මේ යන ජවයෙන් සංස්කාර රැස්වීමක් නෙවෙයි කරන්නේ ගේන තිබුණ දේ ගෙවා දැමීමක් බව Tamanට වටහ වෙනවා. ඒ වැටීම නිසා নানা ප්‍රකාර විකාර සිද්ධ වුණාට කිසිම බයක් නැහැ Taman ඉන්නේ ධර්ම ආරක්ෂාවේ බව තේරෙනවා. මේක ඉස්සල්ලා අවස්ථාවේදී නම් තම තමන්ගේ කර්මානුරූපව විවිධාකාර විකෘති දේවල් නැත්තම් හිතා ගන්න බැරි සભ્ય වටිනා භව්‍ය දේවල් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරය බහුසුත නැත්තම් හැමදාමත් මේ විදිහට මට ශබ්ද වගේක් ඇහෙනවා. හැමදාමත් මට මේ විදිහේ හිතිරි වගේක් එනවා. හැමදාමත් මට අසවල් තන වේදනාවක් එනවා ඇඟේ වේදනාවක් නැතු ආදි වශයෙන් ඒන වේදනා සද්ද හිතිවිලි පිළිබඳ මේක අනන්තෙටම යනවා මේක කවදා ඉවර වෙයිද කියලා ඒවත් එක්ක මේ නුරුස්නා ගති පහළ වෙනවා නමුත් භාවනාවෙන් නැත්නම් ධර්මයෙන් නැත්නම් ඉහත ගිය පැත්තේ මේක දිහා බලනකොට මේ වේ මේ නూరు තැනක වේදනාවක් මත වෙන හැම වෙලාවකම ඒ පරණ තිබුණු හිර වෙලා තිබිච්ච යම් කර්ම ශක්තියක් දෙවෙන්න පටන් ගන්නවා. ඒක උදාහරණයක් වශයෙන් කියනවනේ ත්‍රිපන්දමක් පත්තු කරලා ආලෝකයේ තියෙන තා ඉදිමන්ව ගිවේ. කිහියක් හොඳට ගලේ ගගා වැඩ ගන්න තා ඊයේ තල්ල මුවා දිලිසෙන මුවා ආකල් ගෙවෙනවා. ඒ නිසා අපිට මේ භාවනා කරගෙන යනකොට විවිධ විකෘති ආකාරයේ සමාහට එකම විදිය සාධ්‍යයක් ඇයින කරනවා. එකම විදිය ගතක් ඇයින කරනවා. එකම විදිය හිතවිලි වර්ගයක් ඇයින කරනවා. මේකෙන් තේරුම් අරගන්නවා මේ මේ මෙතන දැන් වෙන හේතුඵල ධර්මකින් නෙමෙයි පරණ වෙච්ච දෙයකින් වෙන්නේ. මේක මේ වෙන්න දීලා මේකෙන් චිත්ත පීඩාත් කරන තු ගිවන් කරන පටන් අරගත්තොත් අර කායික මානසික වශයෙන් සුවසේවාවක් දිගින් දිගට දිගින් දිගට කරනවා. ඒක තමයි පැය ගණන්, තමයි දවස් ගණන් දිගින් දිගට යනවා. ඒ අද්දි මේව එකඟතාවක්වත් මම කියන්නේ නැතුව, මගේ කියන්නේ නැතුව, මගේ ආත්මය කියන්නේ නැතුව ඉන්න නම් දැයන සත්පුරු ශාස්ත්‍රයක් අවශ්‍යයි. හරියන උපදේශය දෙන්න ඕනේ. මේ හැම මතුවෙන එකකින්ම ගෙවන් කිරීමක් වෙනවා. වෙන විදිහට කරන්නේ මේක දැකීමෙන්ම ප්‍රහාණයක් සිදු වෙනවා. දැකලා ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් තමයි ඒක වෙන්නේ. ඒ විදිහට ගියාට පස්සේ තමයි පටිවේ වසනා කරන්නේ ඊට පස්සේ තමයි සංස්කාරය විශේෂ උපේක්ෂාව සංස්කාරයන් විශේෂ උපේක්ෂාව ආවන ඒ කියන්නේ හැම ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මාතායතනියම් පුත්තන් කියන ගමන් කුසින් වදාගත්ත දරුවෙකුගේ කල්පනා කරනවා නම් මගේ පවුල කියලා දෙයක් වෙන්න බෑ හැම කෙනෙක්ම හැම කෙනෙක්ම අම්ම කෙනෙක්ගේ දරුවෙක් තමයි. ඒ නිසා ඌ සතුරා මේ මුත්‍රා කියන්නේ බෑ. එනත මේ හිතවතා මේ මැදවතා මැදහතා මේ ආතුර කියන දේවල් ඔක්කොම නිකන් සීමා සම්බින්දනයක් සිද්ධ වෙන්න පටන් අරගන්න සියලු දෙනාම සත්තු. සියලු දෙනාම මිනිස්සු. ඒකෙදි මේ හතුරා මිතුරා කියන ભેදයක් ඇත්තේ නැහැ. ඒ විදිහට හිත පිවිතුරු වෙලා පිරිසිදු වෙලා මෛත්‍රී පැත්තෙන් නැත්නම් අර හැඟුම්බර පැත්තෙන් ගියා. එහෙනම් සතියෙන් අරගෙන හැම චිත්තක්ෂණයක්ම එක හා සමානයි. එනේන චිත්තක්ෂණයේ අලුත් කියලා දැනගත්තොත් අර තමන්ගේ ඇතුලේ තියෙන කෙලස් ටික තමන්ගේ ඇතුලේ තියෙන ආශය අංශය දක්වා වලට පවා පිළිකුලක් ඇති වෙන්නේ ජරා හිතක් ඇති වෙන්නේ දැන් දන්නවා මේක දැකීමෙන් ගෙවෙන්න පටන් ගන්නවා ඒක නිසා දුක එහෙම නැත්නම් පිළිකුල් කටයුත්ත කෙලස් කෙලසෙන දේවල් උනත් නිවනට සාක්ෂියක් වෙනවා කියලා ඒව ඉදිරියට මතුවෙනවා කියලා ලැජ්ජාවක්වත් බයක්වත් හීනමානයක්වත් පිළිකුලක්වත් නෙවෙයි. මේක දැක දැක දන දන ගෙවි යුත්තක්. ඒ නිසා දැන් මේක දැක දැක දන දන ගෙවෙනවා. මේක ගෙවෙනවයි කියලා කියන්නේ ඇතුළත පිරිසිදු වෙනවා. ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මා විශාල ගවරවලක්. ගවරවලක් කියලා කියන්නේ පරණ අතර හරක් අතර බද්දෙක් වඳින ගාලක එකතු වෙලා තියෙන ගොමයි ගෝමුත්‍රා එකතු වෙන වල. ඔක හැම වෙලාවෙම පණුව ගහලා කුල පාට වෙලා ඔය පෙන දම දම තමයි තියෙන්නේ. ඒක දැන් කාලේ සමාජලට දකින්න බෑ. දකින්න ඕනේ නම් මුස්ලිම් හොටල් එක පිටපස්සට ගියාම තියෙන්නේ. මේ වගේ ගවරවලක් මුඳ බොන වතුර ටැංකයක් කරලා දීප්පොත් ඒකට අර පිරිසිදු වතුර එන්න එන්න එන්න අර ගවරවලේ තියෙන කුණු අයින් වීම සිදු වෙනවා. නමුත් ඉස්සල්ලාම ටැප් එක අරනකොට යොදන පිරිසිදු වතුර ප්‍රමාණයට තරල සමාන්තරව කුණු ජලයේ ඉවත් වුණාට ඉවත් වේගෙන ඉවත් වේගෙන යනකොට කුණු ජලයේ පිරිසිදු වතුර වැටෙන ප්‍රමාණයට කුණු ජලය යන්නේ නැහැ. කවදා හෝ මේක බොන යතුරු බොන වතුර ජලාශයෙන් වඩපත් වෙන හැටියක් කියලා හිතුවොත් කොච්චර කල්යයිද කියලා හිතන අර වගේ කුණු වෙච්ච කවරවලක් එක වතුර ටැපයක් කරපු පමණින් පිරිසිදු වතුරක් පාටපත් වෙනවා. අනේ මේ වගේ සංසිද්ධියක් තමයි ඔය පටිවිපස්සනා දිස්ත්‍රි මතුවෙන මතුවෙන චිත්තක්ෂණ පිවිතුරු. මේ ඒක වැටෙනකොට මේකේ තියෙන කුණු ටිකක් අයින් වෙනවා. අයින් වෙන්නේ විකෘතියක්. තමයි හිතාගත්තේ දැන් තන කියන්නේ ඉතින් දැනගන්න ඕනේ මේ පිරිසුදු වතුර එන්නේ එන්නේ එන්නේ එන්නේ අර කුණු පිට වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් මේ විකෘති එනකොට ඉස්සෙල්ලා නම් ඒකට අත ගෑස් වෙනවා, වැක්කිරෙනවා, පැද්දෙනවා, හරි මේකට හරි බයක් ඇති වෙනවා. මේ පිළිසරත් විකාරයක් වෙන්න ඉඩ තියෙනවා. මේ මට මොකද මේ වෙන්නේ මගේ පාලනයක් තොර වෙනවා කියලා. නමුත් අර අටිවිපස්සනා පැත්තේදී අර උපාදාන නොකිරීමේ උත්කෘෂ්ඨ අවස්ථාවට යනකොට එනේන චිත්තක්ෂණයේ තියෙන විවිතුරුකම ගවරවට අර වතුර ටැප් එක වගේ ඒ වතුර වැටෙන්න වැටෙන්න පිට වෙන වතුර කෙලසිච්ච වතුර පිට වෙන්නේ මේ මතින් වෙන්නේ මොකද්ද මේ වතුර වල දාන්න බොන වතුර වලක් බවට පත් වෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙලේදී මුලින් මුලින් නම් කුණු එළියට ගන්නවා වැඩි වුණාට පස්සට යනකොට මේ වතුර වගේ තාම අර කුණු වල තියෙන ගඳ විස බීජ වර්ණ තියෙන ඉඳ තියෙන ඉතින් ඒකෙදි කරන්නේ කාලයටම ඉඳ තියලා දිගටම ටැප් එක කරලා තියෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ එනේන චිත්තක්ෂණය පිරිසුදු කරන කරන යනකොට ඒ එන පිරිසුදු හිතර තරම් ඒ තරම් සත්පුරුෂයෙකුට තරම් නොවන කුණු වගයක් පිට වෙන බව පෙනේ. මේ තරම් පිළිසිතු මේ තරම් සිල්වන්ත මේ තරම් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට නොතරම් වෙන විදිහේ දේවල් වගේ පිට මේක තමයි එතකොට ඒ විය යුතු වෙන මොනම ශල්‍ය කර්මකින් පිට කරන්න බැරි ආසව ධර්ම අනුශේ ධර්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා මේක මම නෙවෙයි කියලා බලන හිටියොත් මගේ නෙවෙයි කියලා බලන හිටියොත් මගේ ආත්මය නෙවෙයි කියලා මේක හරියට තුවාලකින් සරව පිට වෙලා පුරු ඇදිලා තුවාලේ වේලෙනා වගේ සිද්ධෙන පටන් ගන්නවා. එතකොට මේ යම් වෙලාවකේ සීළු සංස්කාර ධර්මයන් વિશે සමසිත සංස්කාර උපේක්ෂාව පහළ වුණොත් ඒක ඊගාව චිත්තක්ෂණයක් සඳහා ප්‍රයත්න කරන දෙයක් නෑ. කොහොමද චිත්තක්ෂණේ පිරිසිදුයි ඒක මගේ කියා ගන්න දෙයක්වත් නෑ ඒකට එන චිත්තක්ෂණ. අනිත් කෙනාට ලොකුයි කියන දෙයක්වත් නෑ ඒක තමයි චිත්තක්ෂණේ ප්‍රകൃතිය. ඒක වගේම මගේ කියා ගන්න දෙයක්වත් නෑ. අන්නා කරන්න දෙයක්වත් නෑ. ඒක නිසා ආයෝග ප්‍රතිප්‍රසම්පණයක් සිදු වෙනවා. ප්‍රයෝග කිරීලා තැන. එන දෙයට ස්වභාවයෙන් ආවොත් එන්නේ හොඳ මේක. මේක කොටහක් තෝරලා ඒක නම් කරලා ඒකට රින්ගාගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගත්තොත් තමයි ආරක්ෂා කිරීමේ ප්‍රශ්නයක් අපිට එන්නේ. නඩත්තු කිරීම නඩත්තු කිරීමේ ප්‍රශ්නයක් එන්නේ. ඒක විවරණයටපත් වෙනකොට දුකක් එන්නේ. දන්නවනම් හාත්පසම තියෙන්නේ ප්‍රകൃතිය. ඒක ඒක විසින් නඩත්තු වෙන දෙයක්. එහෙමනම් ප්‍රයෝග පටිපස්සම්බනේ ඒ කියන්නේ ආයාස කරන ගතිය නැති වෙනකොට හිත කවදාකවත් ආතතියක් වෙන්නේ හිත කවදාකවත් මේ අසහනය කියන එක එන්න විදියක් නෑ අසහනය එන්නෙම මේ ගඟ ඉහළට හරවන්න හැදුවොත් තමයි මේ යන වේගය නතර කරන්න උත්සාහ කළොත් තමයි හැඩ කරන්න උත්සාහ කළොත් තමයි ආතතිය ඉතින් එහෙම එන වේගය තමයි ලෝකේ තියෙන සුන්දරම දේ ඒක තමයි ගැඹීරම ධර්මය. මේක තමයි තතතාවය කියලා කියන්නේ සර්වඥාන්සේ කියනවා මීට වැඩිය හොඳ තතතාවයක් මම දන්නේ නැහැ කියලා. එතකොට මේ මනුස්සයා ගහක් වගේ තමයි. ගලක් වගේ තමයි. පරිසරයක ප්‍රතික්‍රියා කිරීම අණු හැඩ ගැසීම සම්පූර්ණ කයට බාර දීලා ඉගෙන වැඩි ව්‍යාපාර කරන්න. බැස ගැනීම කරන්න. අභිනිවේෂණය කරන්නේ. අනේ එතකොට ඒ જાතියක් නඩත්තු කරනවා භාවයක් නඩත්තු කරනවා ස්වභාවයක් නඩත්තු කරනවා කියන වගකීම ගන්නෑ. මොකද ස්වභාවයෙන් මේ දේ සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනකොට න්‍යාය ධර්ම වලට ඒක චිත්ත නියාමයට සිද්ධ වෙයි, කම්ම නියාමයට සිද්ධ වෙයි, උතු නියාමයට සිද්ධ වෙයි, බීජ නියාමයට සිද්ධ වෙයි. එතකොට මේ නියාම ධර්මයේ දැකපු ගමන්, නියාම ධර්මයට අපි විරුද්ධ වෙච්ච ගමන්, ඒ අවුරුදු 40000ක මානවයාගේ වෙච්ච මේ පරිණාමය මේ තීන දේවල් අනුව අපි හදන්න යෑමෙන් හැඩගස්සන්න යෑමෙන් අරඳින්න යෑමෙන් ගෙත්තම් පන්නම් කරන්න යෑමෙන් ආලවට්ටම් දමන්න යෑමෙන් විච් වැඩ. එමුණතු එන දෙයට හැඩ ගහින්න පුළුවන් නම් හරියට තාන භාජනයේ හැටියට වක් කරන වතුර භාජනයේ හැඩේ ගන්නවා වගේ හැම වෙලාවෙම අඩියටම යනවා වගේ හැම වෙලාවෙම මුදුනත සමතලව පවත්නවා වගේ අපි හිතත් වතුරක් වෙනවා. මේ හැදී මට ඕනයි කියන්නේ නැතුව. ඊට වෙදී සුන්දර දෙයක් නැහැ. එතන ගිය මිනිස්යාට කියන්න තියෙන මේ වවුලයි ගෙදෙට්ට ගියාම වැවිලි පුතු ඉල්ලන්නේ නැහැ කියලා. එලිලා ඉන්න බලන්න යන්න. යන්නේ මොකද වවුලයි ගෙදෙට්ට නම් ආය පුතු ඉල්ලන්න බෑ. රෝමෙට ගියාට පස්සේ රෝමේ හැටියට හැට ගෑන්නේ. එදාට තේරෙයි අපේ ඇඟේ ඕනම පරිසරයකට හැට ගෑන්න පුළුවන් ගැතියක් තියෙනවා. අපි කොච්චර මේක සීමා කරගෙන තියෙනවද කියනවනම් අපේ කම්ෆර්ට් zone එක නැත්නම් අපේ ඒ සුව සුවයලවන ගතිය තාමත්ම පතු කරගෙන තියෙනවා මේ නව තාක්ෂණය නිසා. මේ සියලු දෙනාම චෝදනල් බීතු ඔයගොල්ලන්ගේ දරුවෝ ඒකත් තව පතු කරලා දීලා තියෙනවා. උන් ඒකෙන් පොඩ්ඩක් එළියට දාලා දාපු ගමන් කාන්තාරක එළියට දාපු වැල් ගැඩවිල්ලක් අපි වෙයිලා නැහි. මොකද යත්තන් පුරුදු කරලා නැහැ අර පරාජය. ඒ නිසා ඒ දරුවට මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ කියලා පොඩි උන්ට දෙන්න ඕන නම් උන්ගේ සුන්දර ජීවිතය උන් දෙන්න මුළු පරාසෙම ජීවත් වෙනවා. කඩාගනි, තුවාල කරගනි, ගහ බැනගනි, විස බීජ අතගාවි ඒ සේරගෙම සිද්ධ වෙන්නේ ප්‍රතිශක්තිය වැඩිමක් මිස මැරිය කන මැරලා යනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. මට හොඳට මං අහලා තියෙනවා අපි ගෙදරට රොසෙනක ඉන්න අයිචල් අල්ල ඔක්කොම ඉන්න කාලේ කවුරු හරි අමුත්තක් ආවොත් අපිට ඉස්සරහට යන්න තමයි. සහලෙට යන්න කරදියා බලන්න ඉන්න එපයි කියලා අපච්චිලෝ. ඉතින් අපච්චි වැඩගත්තාට කතා කරනකොට මම හොඳටම අහලා තියෙනවා. මහත්මයෝ මේ මට වෙලා තියෙන මේ දරුවෙක් මරනවා කියලා ගානක් නැන්නේ 11ක් ඉන්නවනේ කියලා. කිසිම ගානක් නැතුව මේ අපි පිටිපස්සේ ගේ ඇතුලේ අහගෙන ඉඳ මට එකේ දෙන්නේ මරණයි කියලා ගානක් නැහැ. 11ක් ඉන්නවනේ. ඉන්දියන් ඉන්නේ එකම දරුවා නම් ඒක මැරලා ගියා මොකද වෙන්නේ ඉතින් අර කිසාරෝ තුන දෙක තමයි වෙන්නේ ඉතින් ඒ නිසා ඌට පුහුලන් වදින්න දෙන්නේ නැහැ පින්න පූල් ගෙඩිය වගේ හදනවා හදලේ ලාන්තිකට ඌ වැස්සට අවුවට විරුද්ධ වෙච්ච ගමන් ඌ අම්මට අපට සාප කරනවා කොහෙද මම මේ ඉර කරලා තිබියේ මේ ටිකම තමයි අපේ හිත අපට සාප කරන්නේ මේ මනුෂ්‍යත්වයේ කියන බුදු වෙන්න පුළුවන් සර්වඥතා ඥානය ලබන්න පුළුවන් හැකියාවක් මේ තියෙනවා. නමුත් අපේ ඥානකමට, අපේ පිළිමිකමට, අපේ සිංහලකමට, අපේ බෞද්ධකමට, අපේ ලාංකික ක්‍රමයට අපි කොච්චර හිර වෙලා ඉන්නවද කියලා කිව්වොත්. අපිට වෙන සංස්කෘතික මිනිස්සුන්ට දකින්නකොට ඉවස ගන්නවත්. මොකද අපි සර්වඥ වෙන්න කැමති නම්, බුදු වෙන්න කැමති නම්, එහෙම නැත්නම් මේ මේ අවදි වෙන්න කැමති නම් හොඳට මතක තියාගන්න මේ හිතේ මීට වැඩි ගොඩක් දැරීමේ ශක්තිය තියෙනවා. හිත දැරීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න කය දැරීමේ ශක්තියත් වැඩි වෙනවා. එතකොට අපිට ලාදලු සොයාගෙන ගිහිල්ලා කැලේ කැමැති තැනක ළඟින් මුවෙක් වගේ. හරියට මේ ටිප් වලට බැඳෙන්න ඕන කමක් නැහැ. බුදුජානනාථේ සඳහන් කරන්නේ ලාදලු සොයා ගණේ හැතිරෙන බොහෝ මෝපෙවක මෝපවුව කුසේ. මම කිසිම ගොදුරු ගමකට නොබැඳි. මම සේරිචාරිව හැසිරෙනවා. මේ අදහස තමයි පස්සේ කාලේ ඔය බටහිර ලෝකයේ ඔය හිපි සංස්කෘතිය ආවේ. තාමත් පොසස දක්ෂකම් හැකියාව තියෙන මිනිස්සු සියල්ලම අතහැරලා නාන්නෙත් නෑ. එකම ඇඳුම ඇඳගෙන පිටේ බැඳගෙන ඔහි ඇවිද ඇවිද යන සංස්කෘතිය ආවේ අර කීනේ සුඛෝභෝගීත්වයේ තියෙන පටුකම දක්වා. ඉතින් ඒ වගේ භාවනා ජීවිතය ගත කරනකොට තමගේ ජීවිතත් එක්ක පුදුමාකාර පරිශ්‍රණ කරන්න වෙනවා. මේ සීමා මාලක මේ සීමා රාමු දෙක මැද පමණමද මට ඉන්න පුළුවන්නේ. එහෙම නැත්නම් මේ පැත්තට මේ පැත්තට ගිහින් බැලුවොත් මොකද වෙන්නේ කියලා අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා ඉස්සල්ලා නම් කරන්නේ ඇත්තටම මේ පටිවිපස්සනාට ඉස්සලා අන්ත දෙක අතරලා මැදට එන්න හදනවා. ඔය පටිවිපස්සනාවෙන් පස්සේ සංකාරූපේකායින් පස්සේ ආ සේරම සමාකාරව අත්කාරවලු. ඒක විස්තර කරන්න ගියාම මේ සෙන්බුත් ආගමේ මිනිස්සෙක් කියලා කියනවා භාවනා කරන්න ඉස්සලා කන්ද කන්ද තමයි කියන්නේ. ඔබ භාවනා කරනකොට කන්ද හරහා පේන නිසා කවදාවත් කන්ද කන්ද නෙවෙයි. ඔබ භාවනා කළ ඉවරනට පස්සේ කන්ද ආයෙත් කන්ද තමයි. ඊට පස්සේ මේ පුද්ගලයා දන්නවා මේක කෙරුවොත් මේ ආධිනවේ තියෙනවා මේක කෙරුවොත් මේකේ අනිසංස තියෙනවා. නමුත් ඒක නොකල යුත්තක් හෝ ඒක කෙරුවොත් මැරෙනවා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වගේ කීමේ කොයි එක කෙරුවත් තමයි. ඒක නිසා පටිවිපස්සනා සංඛාරූපේක ඥානයට යන ආයතර පටකරපු හිත පළල් කරනවා මේක පෙන්නලා කියලා තියෙන ගහක උපමාවෙන් ගහේ මහා කඳ නැත්නම් බීජ මූලපය කියලා තැන ගත්තාම ඒකෙන් ඉහළට යන්න යන්න යන්න අතුපතර විහිදී අවකාශය දිහාවට විහිදියක් යටට ගියාට පස්සේ මුල් ටිකත් විශාල ප්‍රදේශයක විහිදෙන කොන මේ පිරමීඩ දෙකක් එක උඩ එක තිබ්බා වගේ තමයි ගහක ස්වභාවය. ඒ යට තියෙන එක පේන්නේ නෑ උඩ තියෙන එක කෝණාකාර ස්වරූපයෙන් පේනවා. අවබෝධය කරන මොහොත මේ බීජ මූලකේ වගේ තමයි. ඒක ඊටාම පැතු එක තැනකින් මේ දෙක සම්බන්ධ වෙනවා. ඉහළට ගියත් පහළට ගියත් ඇතිරීම තමයි ආයෙ සිද්ධ වෙන්නේ. ඒක නිසා භාවනා කරන වෙලාවේදී අපි ශබ්ද නැති, රූප නැති, ගන්ධ නැති විවේක ස්ථානක කරලා කෙරුවට මේක හැමදාම ඉඳ කරන වැඩක් නෙමෙයි. ඒකේ පරිශ්‍රණය කරගන්නකම් අවශ්‍යතාවය දුන්නට පස්සේ ඒකෙන් ඇති කරගත්ත සතිය තුළ සමාධිය තුළ ඒ විශේෂයෙන්ම මේ පටිවිපස්සනා සංකාරූපේකාට යනකොට අපි නැවතනට යොදවලා බලන්න ඕනේ ඒ කෙලෙස් හිතනකට දාපුවම කොහොමද නික්ලෙස් හිතනකට දාපුවම කොහොමද සම්පූර්ණ අර පරාසය දුන්නට පස්සේ ඇත්ත වෙනසක් වෙලා තියෙනවා හැබැයි වෙනසක් වෙලා තියෙනවනම් ඕනෙ විතරකට ගිහිල්ලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් අවුවේ නැතුව ඉන්න පුළුවන් නමුත් ස්වභාවයෙන්ම යන්නේ නැහැ. දන්නවා ගිහිල්ලා මොකටද කරදර වෙන්නේ නම් වෙත පැමිණෙන දෙයට වෛර කරන්නේ නැහැ. දන්නවා වෙත පැමිණෙන්නේ ඔය පරණ මොකක් හරි කර්මයක් නිසා හෝ කාගරි රුචියක් මනාපය නිසා ඒකට ඉඩ දෙනවා තමයි විවේක වෙන්නේ. ඒ නිසා සංකාර උපේක්ඛ ඥානයේදී හරියට මේ සීල සංස්කාරයන් વિશે සමසිතාවට පස්සේ ඒ භවය තමන්ගේ භවය තවදුරටත් જાතියක් ඇති කරන්න ප්‍රයත්න කරනවා. කරන දෙන්නේ පොදු එන ඕනම දෙයක් පිළිගන්න තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ පරිසම්පාදයේ සාමාන්‍ය ලෝකේ විස්තර කරන විදිහට භවය කියන එක මේ ආත්මෙදී ඊට පස්සේ ඒකේ ಜಾතිය ලබන ආත්මෙට දාලා ජරා මරණ ශෝක පරිදේවි ඊගාවක්මෙට දාන්නේ. නමුත් විපස්සනා පැත්තෙන් විග්‍රහ කරගෙන යනකොට ඒ භව තුනක කතාව අපිට එක චිත්තක්ෂණයකට දාන්න පුළුවන්. එතකොට භවය ඒ භාවය ස්ත්‍රී භාවය පුරුෂ භාවය ආදි වශයෙන් අපි හඳුනා ගන්න හදන භාවය උපාදානි හරහා තමයි අපිව අදමැද තබාගන්නේ. ඉතින් ඒක මේ වෙලාවේ එහෙම තිබුණාට මනුස්ස හිතක් මඩ තියෙන්නේ. ඒක සරුවත්න වෙන්න ඉඩ තියෙනවා. ඒක බුදු වෙන්න ඉඩ තියෙනවා. ඒක පිපිදෙන්න ඉඩ තියෙනවා කියලා ඒ උපාදානයේ ওই භාවය මහලුකොට අල්ලකදා ගන්න තු හිතියොත් ඒ භාවය නිසා ಜಾතිය නැති කිරීම තමයි බුදුරජාන් වහන්සේගේ තියෙන මේ පටිච්චසමුපාදය හෝ චතුරාර්ය සත්‍ය හෝ නිවන කියන સંદર્ભේ ඉදිරිපත් කරනවා. ලෝකයේ හදන්නේ ಜಾති ඇති වුණාට පස්සේ ජරා මරණ ව්‍යාධි නැති කරන්නයි ලෝකේ තියෙන්නේ. ලෝකායත විශේෂ සියල්ලම තියෙන්නේ ಜಾති ඇති වුණාට පස්සේ ඊගාට අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ නැති කිරීම. සර්වඥාන්සේ ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා ඒක අතුරුඵලයක් වශයෙන් පෙන්නලා මේ ප්‍රශ්නට සාධාරණ යාගෙන උත්තරයක් එන්න ಜಾති නැති කිරීමයි කරන්න ඕනේ කියලා ඒ જાති නැති කිරීම නම් ඉනිසලා තියෙන භාවය මේ මම අසවලායි කියලා හඳුනාගන්න භාවය තමන්ගේ ස්වභාවය තමන්ගේ රුචිය තමන්ගේ මනාපේ තමන්ගේ පෞරුෂත්වය තමන්ගේ අබ්බැහිය දැනගෙන මේ පොදිය තියෙන තාක් නම් අපි සංසාරේ යනවා ඒවර තමයි කියන්නේ ආසව අනුසය උපේති උපාදාන උපේ උපාදාන අදිඨාන අබිනිවේද ආදානුසය. එචා භාවනාවේදී හොඳට තැම්පත් වුණාට පස්සේ නැත්නම් මූල කර්මස්ථානයේ තුලින් ගෙවක් කරලා විවේක ස්ථානයේ හිට ආවට පස්සේ පුළුවන් තරම් විවේ අවදියෙන් බලන් ඉන්න ඕනේ මොන විදිහේ එළඹීමක් තමයි ළඟ තියෙන්නේ එළඹ වාසය කිරීමක් නර්ම අල්ලබදා ගැනීමක් තමයි ළඟ තියෙන්නේ මොන විදිහේ අදිඨානද මගේ හිතේ තියෙන්නේ මොන විදිහේ වැද ගැනීම, වැද ගැනීම නිවසකට ඇතුල් වීම තමයි ළඟ තියෙන්නේ. මොන වගේ කැදල්ලක්ද ආශයක්ද මම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වැද ගැන පොවින ගතියක් තමයි ළඟ තියෙන්නේ කියලා බැලුවොත් ඒක කවදාකවත් මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානය කියන ගොරෝසු තත්ත්වයට බලන්න. පිටිකම කියලා ස්ථಿತಿ බලන්නත් බෑ. ඒක නිසා පරිවෘත්තහන කෙලෙස් වශයෙන් නීවරණ නැති වුණාට පස්සේ ඒවට මතුවෙන්න දීමෙන් ඒවට පිටිය සකස් කරලා නටන්න ඇනිල්ලෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ හරකයන් ගෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අන්නේ වෙන මතුවෙන දේවල් අනුව පශ්චාත්තාප වෙන්න ඕ මේක වුණා හොඳයි කියලා සතුටු වෙන්න ගත්තොත් ආදාත් විපස්සනා වැඩිමක් වෙයි. ඒවට නිසිනින්දි නිසිනින්දි වැඩ කරන්න ඇරලා වමාරා කන්නේ නැතුව මේක මම මාගේ කියාගන්න නැතිව හැකිතාක් දුරට කටයුතු කිරීමේ වැඩි වැඩියෙන් මතුවෙනවා කියලා කියන්නේ වැඩි වැඩියෙන් ගෙවනවා. හැබැයි වැඩි වැඩියෙන් මතුවෙනකොට ඒකත් එක්ක ගැහෙන්නේ නැතුව ඒක අඳුනගන්නේ නැතුව ඒකත් එක්ක ව්‍යාපාර කරන්නේ නැතුව දැක්කට මොදක් මොකද නොදැක්කා වාගේ ඇහුණට මොකදයි නොඇහුණා වාගේ ඥානීය තිබුණට මොකද මෝඩයෙක් වාගේ කොන්ද හයිය තිබුණාට මොකද කොන්ද පයින්ති කෙනෙක් වගේ නැත්නම් මලමිණියක් වගේ ඉඳලා හරි ඒ ටික වෙන්න අරින්න කියනවා Taman ඒකට කොටු වෙන්නේ නැතුව, Taman ඒක ගා ගන්න නැතුව, Taman ඒක අල්ල බදා ගන්න. ඉතින් මේක කියනවා 1000ක් දෙන යුද්ධයකට වැඩිය අපන් කියලා. යුද්ධ බිමේ 1000ක් දෙන සෙබලෙකුට වැඩිය තමන්ගේ ආත්මය දිනා ගන්නවා කියලා කියන්නේ ආත්මේ හරය, ඡාරය, සංඛාර කියන පදේ සමානට හරය කියන පදය, ඡාරය කියන පදය සඳහන් කරන මේ චිත්ත සංඛාර වශයෙන් ඒ සංඥා වේදනා මතු කරනකොට එන්න එන්න හොඳයි. වැඩි වැඩියෙන් ඒ සිද්ධි වෙනවා නම් වැඩි වැඩියෙන් ගෙවක් කිරීම සිද්ධ වෙනවා. යන්න යන්න යන්න අර කවර වලට අතු පැක්කක් අල්කලා වගේ අලුත් වතුර එන්න එන්න අර කුණු වතුර අයින් වෙනකොට ඒ නැවතත් ප්‍රයත්න කරලා ගන්න තරම් જાතියක් මේකේ නෑ. ඒක අර කාලකාරාම සූත්‍රයේදී සරුවෙන් සඳහන් කරලා තියෙනවා දිත්තා දට්ඨබ්බං මඤ්ඤති දට්ඨාරං මඤ්ඤති දට්ඨබ්බං මඤ්ඤති අදිත්තං මඤ්ඤති අපිට මේ ඇහැට ගැහෙන දේ පෙනෙනවා හෝ දකින්න දේ ඔය පේනට දෙයින් එහාට දකින්න දෙයක් ඔකේ නැහැ. දකින්න වටිනා දෙයක් ඔකේ ඇත්තේ. දැකිය යුත්තකුත් මේ ලෝකේ නැහැ. මේ පේන දේ නොදකින්න කියලා දෙයක්වත් නැහැ. ඔය වගේ ඔය පේන දර්ශනේ මොකක්වත් ගන්න දෙයක් ඔය ඉන්නා තාක්කල් කවදාකවත් අපිට ඒ ගැඹුරු ධර්මයකට යන්න බෑ. අපි හැමදාම ඉන්ද්‍රිය බද්ධව ඉන්නේ. අපිට ඇහෙනදී ඉක්මෝල ගිහිල්ලා අහන්න දෙයක් ඕක ඇත්තේ නැහැ. නෑගිය යුතුයි කියලා දෙයක්වත් නැහැ. ඇසිය යුතුයම කියලා දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ අහන දේෙන් අයින් කරුවට පස්සේ තමයි එහෙම නැත්නම් අහුණට නැහුණා වගේ ඉඳීමෙන් තමයි අපිට ඒ පරිඋත්තාන කෙලෙස් වලට ගිහිල්ලා අනුසය කෙලෙස් වලට යන්නේ. ඉතින් අපි හැපිනවන තාක්කල්, අනපිනවන තාක්කල්, නාසයේ දිව කය පිනවන තාක්කල් අපි හිතන්නේ මේක මේ ඇහැට බැදී යුතු රූප જાතියක් තියෙනවා. ඒක පිටරටකින් හරි ගමන් නැගෙන වෙන බලන්න ඕනේ. ඒක තමයි මගේ පොහසත්කම. ඒක තමයි මගේ කෙරුවාව කියලා හිතන්නේ හිටියෝ. ඉතින් අනිවාර්යයෙන්ම අර අපරිඋත්තාන කෙලෙස් වලට දා මේ මේ වීතිකම කෙලෙස් වලට යට වෙනවා. ඒ නිසා වෙලාවක් වෙන් කරන බලන්න ඕනේ. දැක්කට වැඩි හොඳයි. දකින්න එක හොඳයි. ඒ නිසා දැක්කත් නොදැක්කාසී එහෙම නැත්නම් දිත්තේ දිත්තමත් නම් කියන විදිහට කටයුතු කරන්න නම් විචිකම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් තියෙදි බෑ ඒවත් සංසිඳුණාට පස්සේ වෙන දෙයක් වෙච්ච දේ ඒවට අයිතිවාසිකම් කියන්නේ. අපිට බැස ගන්න නැතුව. අභිනිවේෂය කරන්න නැතුව ගත කරන්න පුළුවන් වෙලාවක් කියලා කියන්නේ අලුතෙන් වෙන චිත්තක්ෂණයට සම්පූර්ණ හිත පිරිසුදු වෙන්න ඉඩ දීලා ගත කරන වෙලාව. ඒ නිසා සර්වඥාන් වහන්සේ ඒ සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරමුණ කාලේ බෝධිසම්පාර කරනකොට දිගටම කෙරුවේ ඉපදිච්ච જાතිය ජරා ව්‍යාධි මරණ නැති කිරීමේ Taman ගියා සත්‍ය කෙරෙහි ඇති අනුකම්පාව. මම කල්පනා වුණේ නෑ. කාසියක් අරගත්තට පස්සේ කාසිය එක පැත්තක් විතරක් ගන්න පුළුවන් ගතියක් නෑ. කාසිය හම්බුනොත් දෙපැත්තම හම්බුනවා. જાතිය හම්බුනොත් ඒකෙදී ජරා මරණ ව්‍යාධි නැතුව ගන්න බෑ. ඒක නිසා තමයි බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ උදාන ගාථාවේ තිබුණේ අනේක ಜಾති සංසාරං ಜಾති සංසාරේ අනේක වාරයක් ඡන්දහා විසං අනිපිසං හොයාගෙන ගියා මේ ජරා ව්‍යාධි මරණ දුක් නැති කිරීමේ ක්‍රමය අනිපිසං හඹුනේ නැහැ අනේක ಜಾති සංසාරං ඡන්දහා විසං අනිපිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුරා මේ නැවත නැවත දුක්ඛ නැහැ මේ ගෘහ නිර්මාණ ශිල්පියා ගේ ගේ හදන්න මම හොයන ගියා මම දැක්කේ අද ගහකාරකයා දැක්කා ගහකාරකයා දැක්කයි කියන්නේ මේ જાතිය තමයි ජරා ව්‍යාධි මරණ කියලා මම දැනගත්තා ඒ නිසා රහත් වුණා කියන්නේ ක්ෂීණා જાති දුසිතම් භ්‍රමචර්යම් කතං කරණීය නාකරං ඉත්තත්තාය જાතිය ක්ෂය කරා જાතිය ක්ෂය කළා කියලා කී ඉදිරියට එන චිත්තක්ෂණ පිළිවෙතින්ම අපේක්ෂාවක් මේ චිත්තක්ෂණ 100ක් පිරීලා ඉන්නේ මේ චිත්තක්ෂණ සීලසිය සම්පatti කරයි සන්තුෂ්ටි කරයි ඒ නිසා අලුත් ප්‍රයත්නක් නැහැ මේක නඩත්තු කරන ප්‍රයත්නකුත් නැහැ ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නිසා ජාතිය ක්ෂය කළම දවසේ උනාස් කිව්වා ගහකාරන් දිට්ටෝසි ගේ කරන විඤ්ඤාමන් දැක්කා පුන ගේන්න කහසි උඹට ආයි මං ගයක් හදන්න දෙන්නේ ආයි ජාතියක් ඇති කරන්නේ සබ්බාතේ පහසුකා බක්කා ඒ සියලු පරාධික මම බිඳලා දැම්මා ගහකුටන් විසංකිතං ගහේ කැණි මඩල වාලේ වැණිවල කැඩුවා විසංඛාරගතං චිත්තම් මගේ හිත මීට පස්සේ ප්‍රාර්ථනා නැහැ. සංස්කාරයෙන් තොරයි විසංඛාරයි. අදිෂ්ඨානේ අභිනිවේෂනේ ආදීනේ අනුසීනේ මේ තියෙන එක ඔච්චරම තමයි. විසංඛාරගතං චිත්තං තණ්හාන කය මංජගා. ඊට පස්සේ ආය තණ්හාවට තණ්හාගේ ක්ෂය වීම ඒකාන්තයි. ඉතින් මේක තමයි බුදුරජාණන්ගේ පළවෙනිම පළමු උදාහරණයේ වශයෙන් සඳහන් කළා තියෙන්නේ ඊට ඉස්සෙල්ලා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ජාති ජරා දුක ව්‍යාධි දුක මරණ දුක දැකලා හතර කරුණෙක තුලින් තුනක් උපයනවා. ජරා දුක දැක්කා, ව්‍යාධි දුක දැක්කා, මරණ දුක දැක්කා. ඊට පස්සේ සමන රූපය දැකලා ඉවරලා මේ ජරා ව්‍යාධි මරණ දුක නැති කිරීමේ ප්‍රයත්නයකින් උත්සාහ කරන මිනිහා මෙයා වෙන්නද කියලා අදිස්ථානයක් ගත්තා මම මෙතෙන් තමයි යන්නේ. එදා වුණත් දැක්කේ නෑ මේකට හේතුව ජාතිය. ඒ කියන්නේ මේ පද්ධතිය දැකලා ඒකේ මුල, ඒකේ අඩිය, ඒ කාපට් එක යට කොහෙන්ද මේක එන්නේ කියන එක දක්වන්න බැරි වුණා. නමුත් ඒක දැකපු පළවෙනි දවසේම දකින්න කියනකොට ඊට පස්සේ ආය જાතිය බලාපොරොත්තු වෙන මොකද જાතිය කියන්නේම ජරා ව්‍යාධි මරණ තමයි. ජරා ව්‍යාධි වලින් මරණ જાතියක් කියන එකක් තියෙනවයි කියලා හිතනවා නම් ඒක නිකන් කාසියකටක් කියනවා වගේ. හැබැයි කාට හරි කිව්වොත් එහෙම මේ මේ සියලු ප්‍රයත්න ජාති නැති කරන්න කියලා මම හිතන්නේ ඊගාදර ඉඳලා භාවනා මධ්‍යස්ථාන කවුරුත් එන එකක්. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ජාති ඇති කරලා බර්ත්ඩේ පාර්ටි. ඒ ධර්මතම අපි කුරුවල් කරගෙන තියෙන මේ හිත. මේ නිසාම සර්වඥාන්සි ඉපදිච්ච දවසමයි බුදුනේ ඉපදිච්ච දවසමයි පිරුණා පැවෙන්ස කාටවත් බුදු හම්බෙන්නේ පිරුණා කියලා බර්ත්ඩේ කාඩ් දාන්න බෑ. දැන්මොත් පිරුණා පැවයි කියලා සතුටු නැවෙනවා. එදාමයි බුදුනේ ඒ නිසා බුදුරජාණන්තුගේ ජීවිතේ නෑ උත්පත්ති පිළිබඳව හෝ බුදු වීම පිළිබඳව හෝ පිරිනුවම් පෑව පිළිබඳව ආවේග ඇති කරන්න පුළුවන්. ඔක්කොම ජීවිතේ සිද්ධි තුනක් පමණයි. ඉතින් හැම කෙනෙකුටම තමගේ උත්පත්ති දවස, ඒ වගේම තමගේ ජීවිතේ වැදගත්ම ඒ ළඟවීමක් නැත්නම් සාර්ථකත්වයක් වෙච්ච දවස, මරණ දවස සමසිතින් බලන්න පුළුවන් තත්ත්වයක් එනවනම් ඒක කවදාකවත් මේ ඉන්න කාලය ඇතුළත භාවිත මනසකින් තොරව කවදාකවත් මෙවැනි දර්ශනයක් මෙවැනි විප්ලවීය උත්තරයක් මෙවැනි Tamanටම සීමා වෙච්ච කිසිම අධිකාර ශක්තියක යාත්‍ත්‍ති කිසිම කෙනෙකුට වළක්වන්න බැරි. මනුෂ්‍යයාට පමණක්ම ලැබිය හැකි. වර්තමාන මොහොතේ පමණක් ප්‍රත්‍යක්ෂ ලැබි. මෙහෙම දෙයක් වෙන කිසිම ශාස්ත්‍රීය මාතෘකාවක් නමකට නිකම්ම කල්පනා වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි දැනටවත් කල්පනා කරන කිසි කෙනෙකුට කල්පනා වෙන්නේ නැහැ. උගදෙනෙක් කියන්නේ මේ තියෙන ජරා ව්‍යාධි මරණ දුකට හේතුව ආඥාක්කය. එක්ක මම එහෙම නැත්නම් වෙන කෙනෙක්. එතැයි සීලා භික්ෂුණිය ඉන්න වෙලාවේදී මාරය ඇවිල්ලා අහනවා මේ මේ උඹ විඳින දුකට හේතුව උඹේ ආත්මෙද නැත්නම් පෙර කෙනෙක්. වෙන කෙනෙක්. එතන සීලා තේලා භික්ෂුණිය කියනවා නයිදං අත කතම් බිම්බං නයිතම් නයිදං පරකතම් අගං හේතුපටිච්ච සම්බෝධං සම්බෝධං හේතු භංගා නිරුද්ධ මම මේ දැනට විඳවන දේ මගේ ප්‍රතිබිම්බයක් නෙවෙයි. මගේ ප්‍රතිබිම්බයක් නම් මම විතර කැත විදිහට දුක් විඳ එකක් නිර්මාණය කරන එකක් නෙවෙයි. නයිතම් පරකටන් අගන් මේක අනුමුෂින් මට කරන ලද ඌණිය මොකොත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතයි. මේක ඒලා තියෙන හේතුන් නිසා හට ගැනීම. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. මේ හේතු නැති වෙච්ච දවසේ මේක නැති වෙනවා. කිසිම දේශපාලනඥයෙක් කැමති වෙන එකක් නැහැ. මේක ආත්මීය වශයෙන් නැතුව කල්පනා කරනවා. කිසිම ආර්ථික විද්‍යාවෙත් කැමති වෙන එකක් නැහැ. මේ අපකරා පැමිණෙන දුක ඒගොල්ල කියන්නේ මේ ආර්ථික ප්‍රශ්න විසඳලා දෙන්න. සමාජ විද්‍යාඥයෝ කියලා කියන්නේ සමාජයේ අපි සුන්දර කරගෙන යත්තල් පාසුකම් හදලා ජනමාධ්‍ය දියුණු කරගෙන sannivedana දියුණු කර හදලා දෙනවා. ඒ තමයි තුන්වල තුන් පැත්තකට අපිට নানা ආකාර උත්තර දෙන්න හදනවා එකක්වත් උන්දලාවත් ලැබපු සපක් ගැන නෙවෙයි ඔය කතා කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන්න හදන මේ මේ දුක පැමිණියේ බාහිරකින් නෙවෙයි කියන්නේ. ඒ නිසා මේ දුක ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ බාහිර ප්‍රයත්නකින් නෙවෙයි ඇතුළතින්මයි කියන දර්ශනයට සම්පූර්ණම හරස් විරෝධී ওই තියෙන ආර්ථික දේශපාලන සමාජික ප්‍රතිපත්ති. ਉਹ ලස්සනම දේ තමයි එවැනි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි ඒ කාටවත් දැන දෙන්න. ඒක ලියවලා Tamanට ගැලවෙන්නත් පුළුවන්. ඒ ආර්ථික සමාජයේ ඉඳත් මේ, ඒ දේශපාලන සමාජයේ ඉඳත් මේ, සමාජික සමාජයේ ඉඳත්. ඒ නිසා බුදුජාන විශ්වන්සේ මාරයට කියනවා ඔබ දැනගනින් මම ගිය පාරේ හුලගත්තක් උකාලා. අපි නරකයි ඔය මාර කෙලෙස් මාර බලවේගොට දේශපාලනඥයෝ කියලා බොරුවට පණින්න යන නරකයි පව්වක් අය මිනිස්සු අපි අහිංසක මිනිස්සු. මම මේ කියන්නේ මේක දැනගන්න. ආර්ථික විද්‍යා තත්ත්වයේ තාන්නේ මහා ලොකු ලෝකේ විශාලම ධර්ම තියෙන කට්ටිය කියලා උන්ට අං විතරයි නැත්තේ. ඔය ආර්ථික ගෝල්ඩන් මොළ තියෙන මිනිස්සු ඉඳන් තමයි ඔය සියලු ආර්ථික තාමත් කඩන්න වැටෙන ඉස්සරහට කඩන්න. එක්කෙකුට කියන්න බෑ. ඇයි යකට තාමත් කියන්න බෑ යකට ගන්න බෑ කියලා. තාමත් කියන්න බෑ පෙට්‍රෝල් ගන්න බෑ කියලා. මොන ෆෝමියුලා එකදමක් කියන්නේ. ඔය මොනම සමාජ විද්‍යාඥයෙකුට මේ කියන ජරා ව්‍යාධි මරණ දුකින් 1.0ක් හොල්ලන්නේ. ඒගොල්ලෝ මාර්ගාක්ෂිකව ක්‍රියාත්මක කරනවා ඒගොල්ලෝ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි දන්නවා ඒගොල්ලෝ පහත් කියලා හිතන් ගන්න නරකයි. එතකොටත් අපිට කෙලෙස් අපි දැනගන්න ඕනේ. Taman ළඟ තියෙන දුර්ලභකම තමයි වෙත පැමිණෙන දුක කවුරු හරි කියලා හිතනවා. පිට එකක් කියලා හිතනවා නම් අපි අසරණයි, නීචයි, තුච්චයි, දාසයි, බත් බත් බැලිව බවට පත් වෙනවා. මේ දුකට හේතුව මමමයි මේ දුක මට අනිවාර්යයෙන්ම දරන්න පුළුවන්. මේ දුක හරහාම දුකේ පරම සත්‍යය මම දකිනවා. නැත්තම් දුක ආර්ය සත්‍යයක් මවට බාරපත් කරගන්නවා කියලා බැලුවොත් මේ දුකෙන්ම මේ දුකට ආත්මයෙන් දැනගැනීමයි සබ්බම් පරිඤ්ඤය. නැත්තම් දුක්ඛ සත්‍ය ගැන කියනකොට තියෙන්නේ පරිඤ්ඤා තබ්බන්ති මේ බික්ක වේ කුබ්බේ අව අනනුසුතේසු ධම්මේසු චක්කුංගදපාති ඥානංගදපාති පඤ්ඤාවදපාති විඥාවදපාති ආලෝකෝදපාති. මට මානෙනී මේ පැමිණිලි දුක සියල්ලම විඳින්න වෙනවා කියන එක මට වැටහුණා. ආත්මසු මට විඳින්න වෙනවද දැක්ක කිසි චේතනම ගැටලක් නැහැ. මම ඊට පස්සේ කියනවා පරිඥා තන්ති මේ භික්කවේ රූපේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදවාදී ඥානමුදවාදී පඤ්ඤාවුදවාදී විඥාවුදවාදී ආලෝකෝදවාදී මානි මට දවසක අර සියල්ලම විඳලා ඉවර කරා මට මේ සියල්ල විඳින්න පුළුවන් කියන ඥානෙ පහළ වුණා ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය බාටපත් වෙනවා. ඒක නිසා තමන් වශයෙන් හෝ වේවා තමන්ට ප්‍රියමනාප කරන අයට හෝ වේවා මේ දුක දරා ගැනීමේ ශක්තිය ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ඉවසීමේ ශක්තිය මිස වෙන දිව්‍ය හැකි කිසිම දායාදයක් මේ ලෝකේ නැහැ හැම දායාදයක්ම වෙන්නේ මේ මිනිසයා බොළඳ වෙන එකයි ළඳ බොළඳ බාටපත් වෙන එකයි දුකින් පැනලා යනවා. ඒ නිසා තමන් ගැන තමන් අනුකම්පාවක් තියෙනවා නම් කිට්ටුවන්කින් යන අනුකම්පාවක් තියෙනවා එකමයි කරන්න කියන්නේ මේ දුක පිළිබඳව දැරීමේ ශක්තිය. ඊගසීමේ ශක්තිය. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩෙන මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ සර්වඥාන්සේ දීපු මේ වේ සමාධි තීත්‍යයි මුලදී ඒක පාණේ කෙරුවොත් නම් අවුරුදු 2600ක් ගියයි කියලා හෝ මේක දේශනා කරේ මෙතන අතම 2000 ගානකට ඈත කියලා හෝ කිසිම වෙනසක් නැහැ ඒ කාල පරාසය දේශ පරාසයකින් තොරව කහ කැල දෙකට ගැඩුවගේ බුද්ධ විදින. එවැනි බුද්ධියක් පිණිස අපගේ මේ භාවනා වැඩසටහන හේතු වාසනා වේවා. මේ ධර්ම දේශනාවලිය හේතු වාසනා වේවා. අද දවසේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාවෙන් ඉල්ලා කරනවා සිය දිනාටම සැනසීම සා වේවා. අපි තේ කම්මාරකම කාලය ආරම්භ කියමු.